කල්පනා කරලා බලන්න ආස්වාස කරන බව දැනගෙන සීයෙන් සිටින ප්‍රාස්වාස කරන බව දැනගෙන සීයෙන් සිටින භාවනා යෝගියාට දැනෙනවා මේ වාතය Taman තුලට ඇතුල් වෙනවා Taman තුලින් පිටත් වෙනවා මේ ඇතුල් වෙමින් පිටත් වෙමින් පවතින වාතය තමන්ගේ කය ස්පර්ශ කරනවා මේ ස්පර්ශය චිත්තානුපස්සනාවෙන් දැනගන්නකොට මේ ස්පර්ශ වීමේ කම්පණය තමන්ට තේරුම් ගන්න පුළුවන් ස්පර්ශ වීම 80න් හිටියාම මේ කම්පණය දැනෙන්නේ නැතුව යනවා. ඒ භාවනා යෝගියා තමාගේ සීය මේ ආස්වාස ප්‍රාස්වාස මත තබනකොට ඒ ආස්වාස ප්‍රාස්වාස මත ඒ පවතින පීඩණය දූවිල්ලට සමානයි මේ දූවිල්ල අණු වල ඒක රාශි වීම මේ අණු තමයි මේ ලෝකයේ ආරම්භක මූල ධාතුව. හේතුව මේ සතරමා භූත මේ ලෝකයේ නිර්මාණ වෙන්න මේ සතරමා භූත වලට හේතුවක් තියෙන්න ඕනේ. එනම් මේ විශ්ව අවකාශය තුල මොකවත් නැතුව තියෙනකොට මේ අවකාශයේ සීමාව අසීමිත වෙනකොට දිගින් පළලින් සීමා රහිත වෙනකොට අපි දන්නවා ඒක දෝංකාරයක් බවට පත් වෙනවා සමහර ස්ථාන අවකාශය වැඩි නම් අපි යම්කිසි ශබ්දයක් එතන කළාම ඒ ශබ්දය අත්තට වතාවක් පරිවර්තනය වෙනවා විශාල ගැඹුරු ළඟකට වචනයක් කිව්වාම ඒ වචනය අනේක වාරයක් නැවත නැවත අපටම එනවා. එනම් මේ දෝංකාරයේ කියන මේ පීඩණය අවකාශය තුල ඇති වෙලා මේ පීඩණය කාලාන්තරයක් තිස්සේ තෙරපි තෙරපි පවතිලා මේ තෙරපීම නිසා ඒක තරංගයක් වටපත් වෙනවා. ඒ තරංගය කොච්චර සියුම්ද කියලා කිව්වොත් කිසිම උපකරණයකට හොයන්න බෑ. මේ තරංගය ඒ කම්පණය තුළ දීර්ඝ කාලිනව පැවතිලා අපි දන්නවා තරංගයක් පවතින්නේ අණු වලින් කියලා. විශාල කෝටි මිලියන ගණනාවක අණු වල එකතුවකින් මේ තරංගය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ 90ක් කැරකෙනවා. අපි දන්නවා මේ කම්පණයටපත් වෙනකොට මේ පුංචි පුංචි අණු ධාතු ස්වයංක්‍රීයව තමන්ව තමන්ව භ්‍රමණය කරගන්නවා. ඇයි මේ අවකාශයට යමක් දැම්මාම ඒ අවකාශය තුල ඒ අවකාශයේ පීඩනය නිසා මේ වස්තු චලනයටපත් වෙනවා. සතර දිශාවෙන් ඇතිවෙනා වූ පීඩණය නිසා මේ අනුභ්‍රමණය වෙනවා. එහෙනම් ගොඩාක් වේගයෙන් භ්‍රමණය වෙන අණු සාමාන්‍ය වේගයෙන් භ්‍රමණය වෙන අණු ස්වල්ප වශයෙන් භ්‍රමණය වෙන අණු කියලා මේ පීඩන තරංගය තුල අණු වර්ග තුනක් පවතිනවා. මේ අණු ගොඩාක් භ්‍රමණය වෙන අණු වේගවත් වැඩි ඒගොල්ලෝ සාමාන්‍ය වේගයෙන් භ්‍රමණය වෙන අණු ආක්‍රමණය කරනවා සාමාන්‍ය වේගයෙන් භ්‍රමණය වෙන අණු ඊතා වේගයෙන් භ්‍රමණය වෙන අණු ස්වල්පයෙන් භ්‍රමණය වෙන අණු ආක්‍රමණය කරනවා මේ ක්‍රමය තමයි අද ලෝකයේ පවතින වර්තමාන ස්වභාවය බලවතා බාලයා බාල භ්‍රමණය වෙනවා බලවතාගෙන් බාලයා භ්‍රමණයටපත් වෙලා එයාගෙන් පාලනය වෙනවා බාලේ කවදාවත් බලවතෙක් පාලනය කරන්න බෑ එනම් මේ ලෝකේ මේ හැම කාරණාවක්ම මේ අණුවල පවතින විද්‍යාත්මක භාවය තුළින් අටගත් ධර්මතාවය. එසේ වැඩිපුර වේගයකින් පවතින අණු මධ්‍යස්ත අණු ආක්‍රමණය කරලා මේ අණු වර්ග දෙකම ස්වල්පයෙන් භ්‍රමණය වෙන අණු ආක්‍රමණය කරලා මූල ධාතුවක් ඇදෙනවා. මේ මූල ධාතු ඒ ඒ අණුවල තරමට අණුව බරෙන් වෙනස් වෙලා වේගයෙන් වෙනස් වෙලා ක්‍රියාවෙන් වෙනස් වෙලා කම්පනයෙන් වෙනස් වෙලා මේගොල්ලෝ නැවත භ්‍රමණය වෙමින් පවතිනවා මේ අණු ගොඩාක් ඒකරාශී වීම නිසා විශාල අණු වල රාශියක් ඒගොල්ලෝ නොනවති භ්‍රමණය වෙන නිසා ආලෝකයක් එළියට එනවා. එහෙනම් මේ අණු තවත් අණු එක්ක එකතු වෙනකොට ඒගොල්ලෝ වැඩිපුර භ්‍රමණය වෙන අණු අවමයෙන් භ්‍රමණය වෙන අණු සල්පයෙන් භ්‍රමණය වෙන අණු කියලා තවත් වර්ග තුනක් ඇතිවෙනවා. එහෙනම් කලින් අර ඈට පේන්නේ නැති තියනවද නැද්ද කියලා විශ්වාස කරන්න බැරි මට්ටමෙනුත් අර පුංචි අණු වර්ග තුනකින් තිබුණා වාගේ ඒ අණු තුන එකතු වෙලා අණු හැටි වුණා එහෙනම් ඒවවලත් මට්ටම් තුනක් තියෙනවා ඒවා සාමාන්‍ය මට්ටමින් අපි විද්‍යාගාර පරීක්ෂණ වලින් ඔප්පු කරන්න පුළුවන් අණු ඒ අණුත් එකතු වෙලා වැඩිපුර භ්‍රමණය වෙන අණු ස්වල්පයෙන් භ්‍රමණය වෙන අණු අවමයෙන් භ්‍රමණය වෙන අණු කියලා කණ්ඩායම් තුනට ඇදලා අර වැඩිපුර භ්‍රමණය වේගයෙන් වැඩි වෙන අණු නැවත අර අවමයෙන් භ්‍රමණය වෙන කට්ටිය මධ්‍යස්ථයෙන් භ්‍රමණය වෙන කට්ටිය ආක්‍රමණය කරනවා. ඒගොල්ලන්ගේ පාලනය යටතට ගන්නවා. එනම් වේගවත්භාවය වැඩි වෙච්ච අණුවක් මධ්‍යස්ත වේගයෙන් ක්‍රියාත්මක කරන අණුවක් පාලනය කරලා ඒ අණුව ස්වල්පයෙන් ක්‍රියාත්මක අණුවක් පාලනය කළාම අපි එයාට කියනවා වතුර ධාතුව කියලා. එනම් මේ හයිඩ්‍රජන් ධාතුව මේ විදියට ස්වයංක්‍රීයව ඉබේ ඇතුණා. මේම හයිඩ්‍රජන් ධාතුව තනියෙන් ක්‍රියාත්මක වෙනකොට තවත් අධිවේගෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් ඇවිල්ලා එකතු වුණාම අධිවේගෙන් ක්‍රියාත්මක භාවයටපත් වෙච්ච අණු දෙකක් අර මධ්‍යස්ථ අණුව වටේ ගැටගෙනවා මේ මධ්‍යස්ථ අණුවයි අධිවේගෙන් ගැරගෙන අණු දෙකයි එකතු වෙලා අර ස්වල්පයෙන් කැරගෙන අණුව පාලනය යටතේ තියාගෙන තවත් වලල්ලක් ඇදෙනවා ඒක ඊට වඩා වෙනස් උණුසුම වෙනස් පිච්චෙන ප්‍රමාණය වැඩි හේතුව අධිකව භ්‍රමණය වෙන දෙන්නෙක් ඉන්නවා මෙතන මේ විදියට වටපිටේ කැරගෙන අධික වේගයෙන් යුක්ත අණු එකින් එකට එකතු වෙලා මේ අණුවට එකතු වෙනකොට මේ වලල්ල වටේ භ්‍රමණය වෙන්න සුදුසුකම් ලබලා ඒ වේගයට අනුව මේක වටේ එතෙනකොට දැන් ක්‍රමක්‍රමයෙන් මේකේ සංඛ්‍යාව වේල නගිනවා. අපි දන්නවා ඕනම වස්තුවක් මේ ලෝකේ ජීරණයටපත් වෙනවා. ඕනම දෙයක් මේ ලෝකේ අනිත්‍යතාවයටපත් වෙනවා. එනනම් මේ අධික භ්‍රමණය වෙන අණු වලට හැමදාම අධික වේගයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒගොල්ලන්ට තමන්ගේ වේගය ඒකාකාරීව දීර්ඝ කාලිනව පවත්ීමේ හැකියාව නැහැ. මේ අණු මොනවද කරන්නේ? තමන් කැරකිලා කැරකිලා තමන්ගේ සේවීම අඩු වෙනවා. හේතුව මේ අධිකව භ්‍රමණය වෙන අණුව ඇදිලා තියෙන්නේ ස්වභාවයන් තුනකින් එහෙනම් මේ අණුව භ්‍රමණය වෙනකොට ඒ අණුව භ්‍රමණය වෙන වේගය තීරණය වෙන්නේ ඒකේ මධ්‍යස්ථයේ පවතින පීඩනය මත එහෙනම් මධ්‍යස්ථයේ නිවිච්ච ස්වභාවයකුත් ඊට බාහිරව කම්පණයටපත් වෙච්ච සාමාන්‍ය වේගයෙන් කරගෙන පුළුවන් ප්‍රමාණයකුත් ඊට එයායින් අධික වේගයෙන් භ්‍රමණය වෙන ප්‍රමාණයකුත් කියලා ස්වභාවයන් තුනකින් තමයි මේ අණුව ඇදිලා තියෙන්නේ. මධ්‍යස්ථයේ පීඩනය අඩු වෙනකොට කැරකෙන වේගය අඩු වෙනවා. අපි දන්නවා අපගේ ජීවිතවල අපට කිට්ටුවෙන් තියෙන උපකරණයක් තමයි විදුලි පංකාව. එහෙනම් විදුලි පංකාවේ විද්‍යුතය අපි භාවිතා කරලා අපි මීටරය කරකනවා 1 2 3 4 5 කියලා. මේ කරකන සෑම මොහොතක් තුළම මේ විදුලි පංකාවේ වේගය වෙනස් වෙනවා නේද? මේ වේගය වෙනස් වුනේ කොහොමද? විද්‍යුතය වැඩිපුර දෙනකොට ඒකේ ඇතුලේ මෝටරයක් තියෙනවා. ඒ මෝටරේ කොයිල් එකක් හොතලා තියෙනවා. ඒකේ කම්පණය වැඩි වෙනකොට කැරකෙන වට ප්‍රමාණය වැඩි වෙනවා. මේකට අපි කියනවා කැරකෙන වේගය වැඩි වුණා කියලා. එහෙනම් මධ්‍යස්ථයේ තියෙන මේ බදේ කම්පණය, පීඩණය වැඩි කරනකොට මේකේ කැරකෙන වේගය වැඩි වෙනවා වාගේ මේ අණුවලත් මධ්‍යස්ථයේ තියෙන පීඩණය වැඩි වෙනකොට භ්‍රමණ වේගය සීමාවෙන් එහාට යනවා. කල්පනා කරලා බලන්න මේ කම්පන වේගය අඩු වෙනකොට එයාගේ භ්‍රමණ වේගයේ සීමාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. මෙසේ භ්‍රමණය වෙන කට්ටිය කාලයක් යනකොට වේගය අඩු වෙනවා. එළියට යන්න බෑ. එළියත් මේ වාගේ වලලු කෝටි ගණන් ඇදිලා අසංකේය වලලු වලින් සතර දිශාවෙන් කම්පණයටපත් කරනවා. එන වටේම වලලු වලින් දෙන පීඩනය නිසා මෙයාගේ වේගය අඩු වෙනකොට එළියට යන්න බෑ. වේගය අඩු වෙනකොට ඇතුළට යන්න පුළුවන්. මේ විදියට අධිකව භ්‍රමණය වෙන එම අණුව තමන්ගේ වලල්ලෙන් නිදහස් වෙලා මධ්‍යස්තව කැරකෙන ඒ වලලට එකතු වෙලා එයා ඒ කට්ටියත් එක්ක මධ්‍යස්තව භ්‍රමණය වෙනවා. මේ අධික භ්‍රමණය වෙන කට්ටියට මේ ඇතිවෙච්ච පීඩණය මේ ප්‍රශ්නය මධ්‍යස්ත කට්ටියටත් එය ආ සමානමයි. එතකොට මධ්‍යස්ත භ්‍රමණය වෙන කට්ටියත් භ්‍රමණය වෙලා කල්පනා කරනවා දැන් අපේ වේගය අඩු වෙනවා. ඇයි ඒගොල්ලන්ගේ තියෙනව මධ්‍යස්තයාගේ අණුවල? එමන් මධ්‍යම ප්‍රමාණයෙන් භ්‍රමණය වෙලා පවතින කට්ටිය ක්‍රමක්‍රමයෙන් වේගය අඩු වෙලා එළියට යන්න බෑ එළිය වටයක් කැරකෙනවා Tamangeම කට්ටිය ඒ කට්ටියගේ පීඩන නිසා එළියට යන්න බෑ එළියේ ඉන්න කට්ටියට එතනින් එහාට යන්න බෑ ඒකව වටේම තවත් මේ වාගේ වලලු Tamanට පීඩන දෙමින් පවතිනවා මේ මධ්‍යස්ථ කට්ටිය ඒකෙන් ගැලවිලා ස්වල්පයෙන් භ්‍රමණ වෙන කට්ටියට එකතු වෙනවා. මේ විදියට බාහිරව කෙනෙක් ඇවිල්ලා මේ වටේට චක්‍රය වාටේට එකතු වෙලා ඒගොල්ල භ්‍රමණය වෙලා වේගය අඩු වෙලා මධ්‍යස්ත භ්‍රමණයට එකතු වෙලා ඒ කට්ටියගේ වේගය අඩු වෙලා ස්වල්ප කට්ටියට එකතු වෙලා මේ විදියට මේ අණුවල ප්‍රමාණය ගණනින් කාලාන්තරයක් යනකොට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා එහෙම වැඩි වෙලා අධිකව භ්‍රමණය වෙන අනුප්‍රමාණය අයක් වෙනකොට මධ්‍යස්තව භ්‍රමණය වෙන අනුප්‍රමාණය අයක් වෙනකොට ස්වල්පයෙන් භ්‍රමණය වෙන අනු අයක් වෙනකොට මේක පටවි ධාතුව කියලා අපි කියනවා. මේක තමයි මේ ලෝකයේ තියෙන භෞතික අපි පස් කියලා කියන ඒ පස් ධාතුව, පඨවි ධාතුව. නැවත මේ අණුව භ්‍රමණය වෙනවා. අපිට තේරෙනවා මේ අණුව භ්‍රමණය වෙමින් පවතින බව. මේ අණුව භ්‍රමණය වෙමින් තියෙනකොට තවත් අණු වටපිටේ කැරකිලා ඒගොල්ලෝ ඇවිල්ලා එකතු වෙනවා. මෙසේ එකතු වෙනකොට මේ ගණනෙන් අයක් වශයෙන් තිබිච්ච එක හත වෙනවා මේකෙන් යම්කිසි අවස්ථාවක වේගය අඩු වෙච්ච කෙනෙක් ගැලවිලා ගින් මධ්‍යස්ත භ්‍රමණය වෙන කට්ටියත් එක්ක එකතු වෙනවා. එතකොට ඒ කට්ටිය හත වෙනවා. එහෙනම් තවත් කට්ටිය එකතු වෙනවා. තවත් කට්ටිය වේගය අඩු වෙනකොට ඒ කට්ටිය මධ්‍යස්ත වටේට එකතු වෙනවා. ඒගොල්ලන්ගේ වේගය අඩු වෙනකොට ඒගොල්ලගෙන් ස්වල්පයෙන් භ්‍රමණය වෙන මැදින කට්ටියට එකතු වෙනවා. මේ විදිහට ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මේ අණු ප්‍රමාණය වැඩි වෙලා අධිකව භ්‍රමණය වෙන කට්ටිය 8 දෙනෙක් වෙලා මධ්‍යස්තව භ්‍රමණය වෙන ඒ අණු ප්‍රමාණය 8ක් වෙලා නියස්තිය එහෙම නැත්නම් අපි කියනවා ස්වල්පයෙන් කටයුතු කරන භ්‍රමණය වෙන කට්ටිය 8ක් වුණාම අපි යට කියනවා තේජෝ ධාතුව කියලා කල්පනා කරලා බලන්න මේ ලෝකේ ආපෝ පඨවි තේජෝ ඇති වෙලා තියෙන ක්‍රමවේදය. ඒ අතරතුර මේ අණු ප්‍රමාණයන් নানা ප්‍රකාර වෙනස් වෙලා මේ හැමතැනම මේ දූවිල්ල වාගේ පවතින මේ කට්ටිය තමයි මේ වායෝ ධාතුව කියලා කියන්නේ. එහෙනම් වායෝ ධාතුව තුල මේ අණු ගත්තාම මේ අණු ඕනතරම් নানা ප්‍රකාර අණු තියෙනවා. අධිකව ගමන වන වේගය වෙනස් වෙච්ච කට්ටිය මධ්‍යස්තව භ්‍රමණය වෙන වේගය වෙනස් වෙච්ච කට්ටිය ස්වල්පයෙන් කටයුතු කරන වේගය වෙනස් කරගත්ත කට්ටිය කියලා নানা ප්‍රකාර අණු වලින් නිර්මාණය වෙච්ච මේ අණු මේ වායුගෝලයේ පුරා පවතිනවා. මේ වායු ගෝලයේ පවතින එම කට්ටිය නැවත ඒක රාසි වෙනවා. තම තමන්ගේ හැකියාවට අනුව තම තමන්ගේ පීඩන මට්ටම් වලට අනුව නැවත ඒගොල්ලෝ ඒක රාසි වෙලා ප්‍රමාණයෙන් වැඩි වෙනකොට අපි ඒගොල්ලන්ට කියනවා මේගොල්ලෝ ගොඩාක් ප්‍රමාණයෙන් වැඩි වෙලා මේගොල්ලෝ පටවි ධාතුව මේගොල්ල ප්‍රමාණයෙන් වැඩි වෙලා මේගොල්ල ජලයේ ධාතුව මේගොල්ල ප්‍රමාණයෙන් වැඩි වෙලා මේගොල්ල වායු ධාතුව මේගොල්ල ප්‍රමාණයෙන් වැඩි වෙලා මේක තේජෝ ධාතුව එහෙනම් අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරන මේ සෑම වායුව රැල්ල තුලම මේ භූත කොටාස හතරම ඉන්නවා. අපි දැනගත්තා වැඩිපුර භ්‍රමණ වන වේගය තමයි ඉලෙක්ට්‍රෝන ධාතුව එහෙම නැත්නම් අධිකව භ්‍රමණය වෙන අණුව මධ්‍යස්ථව භ්‍රමණය වෙන අණුව පොට්‍රෝන ධාතුව අවමෙන් භ්‍රමණය වෙන අණුව නියුට්‍රෝන ධාතුව එහෙම නැත්නම් නියාස්තිය ස්වල්පයෙන් භ්‍රමණය වෙන අණුව මේ තුන් දෙනා එකතු වෙලාකොට අධිකව භ්‍රමණය වෙන කට්ටිය ආයතනෙක් ඉටියොත් අන්න ඒකට අපි කියනවා පටවි ධාතුව විද්‍යාත්මක නාමය තමයි කාබන් කියලා කියනවා. එහෙනම් එක අධික භ්‍රමණය වෙන අණුවකුත් එක මධ්‍යස්ථ භ්‍රමණය වෙන අණුවකුත් එක නිවිච්ච අණුවකුත් තිබුණොත් අපි ඒකට කියනවා ආපෝ ධාතුව විද්‍යාත්මක නාමය තමයි හයිඩ්‍රජන් ධාතුව කියලා කියන්නේ. එහෙනම් බලන්න නැවත මේ අණුව අධික භ්‍රමණය වෙන කට්ටිය 8කින් සමත්විත වුණාම මධ්‍යස්ථ භ්‍රමණය වෙන කට්ටිය 8කින් සමත්විත වුණාම නිවුණා වූ කට්ටිය 8කින් සමත්විත වුණාම අපි ඒ අයට කියනවා තේජෝ ධාතුව විද්‍යාත්මක නාමය තමයි ඔක්සිජන් ධාතුව. එහෙනම් විවිධ වූ අධික භ්‍රමණ වෙන වේග අණු තියෙන විවිධ වූ මධ්‍යස්ථ අණු තියෙන ප්‍රමාණ වලින් යුක්ත වූ নানা ප්‍රකාර අණු ඔක්කොම එකතු වුණාම ඒක ගලාගෙන යන ස්වභාවයකින් යුක්ත වුණාම අපි ඒගොල්ලන්ට කියනවා වායු ධාතුව. එන විද්‍යාත්මකව කියනවා මේ එක එක අණු වලට වෙන වෙනම නම් nitrogen carbon dioxide boron lithium කියලා নানা ප්‍රකාර නම් වලින් මේගොල්ලෝ ප්‍රකාශයටපත් කරනවා. එහෙනම් මේ අධික භ්‍රමණය වෙන අණු මධ්‍යස්ථ භ්‍රමණය වෙන අණු ස්වල්පයෙන් භ්‍රමණය වෙන අණු නේද මේ සතරමා භූතය නිර්මාණය කළේ ඒ සතරමා භූතය ඒකරාශි වෙලා නේද මේ සෑම නාමයක් රූපයක්ම ඇදුවේ මේ බඹයක් විතර උස තියෙන කය නිර්මාණය වුණේ ආස්වාස වෙන බව දැනගෙන සීයෙන් සිටින ප්‍රාශ්වාස වෙන බව දැනගෙන සීයෙන් සිටින මේ භාවනා යෝගියාට ස්පර්ශ වෙනවා එක ධර්මතාවයක්. ඒ ධර්මතාවය තමයි තමන් ආස්වාස කරන්නේ වාතයක් නෙමෙයි මේක මුලාවක් මේක දෘෂ්ටියක් මම මෙච්චර කාලයක් මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳලා මම මුලා වෙලා බලන්න එයාගේ ප්‍රඥාව ඉහළට ඉහළට වැඩෙනකොට එයාව එයා තේරුම් ගන්නකොට ඒ තාපසයාට විශාල අමුතු දෙයක් තේරෙනවා ඒ තාපසතුමා ප්‍රත්‍යක්ෂ කරනවා මේ ලෝකේ හැම තැනම හැම දෙයක්ම තියෙනවා මේ වාතය ඇතුල් වෙනකොට මට දැනුන්නේ නැහැ. හැබැයි ඇතුල් වෙලා තප්පර දෙකක් විතර යනකොට විශාල උලඟක් යන බව තේරෙනවා. උස්ම අරන් ඉවර වෙනකොට මේ ආස්වාසය නිමා වෙනකොට නිමාව මට තේරෙන්නේ නිවිලා ඉවර වෙලා. නැවත මං ප්‍රාස්වාස කරනකොට ආරම්භය මට දැනෙන්නේ නැහැ. වේගෙන් එළියට යනකොට තප්පර දෙක තුනකින් මට දැනෙනවා විශාල උලඟක් ගලාගෙන යනවා. ඉවර වෙනකොට නැවත දැනෙන්නේ නැතුව යනවා. හොඳට අවබෝධයෙන් යුක්තව සීයෙන් යුක්තව ශ්‍රවණය කරන්න මේ ලෝකේ නිර්මාණය වෙන ඇති මේ තාපසයා තේරුම් ගන්නවා. එහෙනම් නිවීමට හේතු වෙන්නේ මෙතන නේද? අපි මේ හැම ධාතුවක්ම නිර්මාණය වෙන මූල ධාතුව අපි දන්නේ නැහැ. අන්න ඒ තාපසවරයා මේක ස්පර්ශ කරනවා. එහෙනම් අධිකව අපි ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට මේ කම්පණය නේද මේ ලෝකේ හැම දෙයක්ම තීරණය කරන්නේ. මේ කම්පණයට වාජන වෙන අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙනකොට නේද මේ පඨවි අණුව ආපෝ අණුව වායෝ අණුව තේජෝ අණුව නිර්මාණය වෙනවා එහෙනම් මං සතරමා භූත නිර්මාණය කරනවා මේ සතරමා භූත නිර්මාණය වෙලා මේ සතරමා භූතයා මන් තුලින් එළියට ගිහිල්ලා ඒ ඒ පීඩන මතින් නිර්මාණය වෙච්ච අණු ඒ අයගේ කණ්ඩායම් එක්ක ඒක රාශි වෙනකොට ඒ ඒ කණ්ඩායම් වල නාම රූප හැදෙනවා එහෙනම් මම නාම රූප අදන උපකරණයක් මම කල්පනා කරනවා මේ ධර්මතාවය මට වැටහුණා මේ ආස්වාස ප්‍රාස්වාස කරලා තියන්නේ වාතේ නෙමෙයි මේකේ සතරමා භූතයාගෙම කොටස් තියෙනවා. අපි ආස්වාස කරනකොට දූවිල්ලක් ඇතුල් වුණොත් අපි කියන්නේ මොනවද? අනේ බලන්න මේ පස් වලින් දූවිල්ලක් ආවා. ඇයි ඒකට අපි වාතය කියන්නේ නැත්තේ? ඒ පටවි ධාතුව කම්පණී යුක්තව නාසය ස්පර්ශ කරනකොට ඒ විඩාව අපාසතාවයේ දැනෙනකොට සියුම් භාවය මදි කියලා තේරෙනවා. මුදු භාවේ නැහැ. ඒ මෘදුකම නැති වෙනකොට අපි කියනවා මේක වායුව වෙන්න බෑ වායුව මීට වඩා සියුම්. ගොඩාක් සෑල්ලුයි. එහෙනම් මේක ඒකාන්ත වශයෙන්ම ටිකක් සැර නිසා දැනෙන සුළු නිසා මේක පටවි ධාතුව කියලා අපි තීරණය කරනවා. කල්පනා කරලා බලන්න මේ භාවනා යෝගියාට තවත් ගැඹුරු එකක් තේරෙනවා. මේ අණු හැම එකක්ම ස්පර්ශ වෙලා ඇතුළට ගිහිල්ලා Tamanට චේතනාවක් ඇති වෙනවා. මොකද්ද? Taman විශාල දැනුමකින් ඉන්න බව අනිත්‍යයට සාපේක්ෂව ගැඹුරු දේවල් තේරෙන බව මෙයා කල්පනා කරනකොට මේ කල්පනා කරන එකත් මොකද්ද පීඩනයක් නේද මේ සිතවිල්ලට පීඩනයක් තියෙනවා. එහෙනම් මේ සිතවිල්ලෙන් ඇතිවෙච්ච පීඩනය කම්පනයක් නේද? කම්පනයක් මේ ලෝකේ තරංගයක් වෙන බව අපි දැක්කා. මූල ධාතුව ඒ අවකාශය තුල පීඩනයක් ඇති වෙලා ඒ පීඩනයේ කම්පණයටපත් වෙලා කම්පණයේ තරංගය වෙලා තරංගයේ පරමාණු වලට වඩා සියුම් අණු බවටපත් වෙලා ඒකේ වේග තුන නිසා නැවත ඒගොල්ලෝ යම් යම් ප්‍රමාණයේ අනුභවයට ඒකරාශී වෙලා ඒ කට්ටිය නැවත අණු වශයෙන් ඒකරාශී වෙලා මේ සතරමා භූත නිර්මාණය වුණා නම් මේ සිත තුළ ඇතිවෙන කම්පණය නැවත තරංගයක් බවට පත් වෙනවා නේද? ඒ තරංගයේ පුරාම පවතින්නේ මොනවද? අණු නේද? එනම් සිත මුල් කරගෙන ඇති කරන්නා වූ තරංගයට අපි චෛතසිකය සිතවිල්ල කියලා අපි කියනවා. අන්න බලන්න මේ චේතනාවන් නිර්මාණය වෙනවා. එහෙනම් අපි දන්නවා මේ විශ්ව තරලයේ අවකාශයේ අවකාශයේ විශාල භාවය නිසා ඇතිවෙච්ච දෝංකාරය ඒ දෝංකාරය තුල ඇතිවෙච්ච පීඩණය ඒ පීඩණය මුල් කරගෙන ඇතිවෙච්ච කම්පණය ඒ කම්පණයම පරමාණු වලට වඩා සියුම් අණු බවටපත් වෙලා කාලයක් යනකොට ඒ පරමාණු වලට වඩා සියුම් දේවල් පරමාණු බවටපත් වෙලා මේ පරමාණු ඒක රාශි වෙලා අණු බවටපත් වෙලා මේ අණු ක්‍රමක්‍රමයෙන් මූල ධාතු බවටපත් වෙලා ඒ මූල ධාතු ඒක රාශි වෙලා මේ සතරමා භූත බවටපත් වෙලා මේ සතරමා භූත ඒක රාශි වෙලා නාම රූප ධර්මයන් බවට පත් වෙලා මේ නාම රූප ධර්මයන් තමයි අන්ත තුන බවට පත් වෙලා ඇලීම ගැටීම බවට පත් වෙලා ලෝභ ද්වේෂ මෝහ බවට පත් වෙලා ඒගොල්ලෝ තමයි දුක සැප තීරණය කරලා තියෙන්නේ එහෙනම් මේ විඥානය කියන විශේෂ අණුව මේ සතරමා භූතයට සිරගත වෙලා ඉර වෙලා බන්ධනාගාරගත වෙලා බන්ධනා ගාරගත වෙලා බන්ධ කියලා කියනවා බැඳීම නාගාර කියලා කියන්නේ එයා ඇතුළත් වෙනවා ප්‍රවේශ වෙනවා බලන්න බන්ධනා ගාරගත වෙලා එනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයට එයා අන්තර්ගත වෙලා ඉර වෙලා සිරකරුවෙක් වෙලා අද මේ ලෝකයේ ඉපදිලා ඉන්න සෑම සත්වයක්ම මොනවාරි නාම රූපයකට බන්ධනාගාරගත වෙලා නේද? নানা ප්‍රකාර වටිනාකම් වලින් යුක්ත විවිධාකාර වස්තු වලට අහුවෙලා නේද? මුදලය කියන මේ නාම රූප වලට මිනිස්සු කොටු වෙලා ඉර වෙලා බන්ධනාගාරගත වෙලා ජීවිත කාලෙම කොළ කෑලි එකතු කරනවා. අපි අද ප්‍රවෘත්තිය බලන්න කියලා පත්තරේ ගත්තාම ඒ පත්තරේ පුරා තියෙන්නේ මොනවද? අකුරුයි පාටයි නේද? එහෙනම් මේ වටිනාකමින් යුක්ත මේ කොළ කෑලි වල තියෙන්නේ අකුරුයි පාටයි නේද? බලන්න එයා මේ සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච මේ නාම රූප වලට අවු වෙලා තියෙන තරම් එයා ජීවිත කාලෙම කැප කරනවා ඒ විඥාණය මේ නාම රූප එකතු කරන්න මේ සතරමා භූතය නිර්මාණය වෙලා තියෙන්නේ Taman තුලින් ඒ නිර්මාණය වෙච්ච સિદ્ધාන්තය දැක්කේ නැහැ මේ විදියට එයා নানা ප්‍රකාර දේවල් කල්පනා කරනකොට ඒක ලෝකෝත්තර වේවා ලෞකික වේවා. මේ කල්පනාවන් හැම එකක්ම චෛතසිකයෝ චෛතසිකයෝ හැම එකක්ම පරිපූර්ණ වෙලා තියෙන්නේ සියුම් තරංගයකින්. ඒ තරංගය නිර්මාණය වෙලා තියෙන්නේ අණු රාශියක් ඒක රාශි වෙලා. මේ අණු රාශියම අර ඇතුල් වෙච්ච ආස්වාසය ස්පර්ශ කරනව නේද? ඒ අණු වල වැදුනාම ඒ අණු එක එතෙනවා නේද? එතනකොට වැඩිපුරම භ්‍රමණය වෙන අණු වැඩිපුර භ්‍රමණය අණු එක එකතු වෙලා ඒ කට්ටියගේ ඒ භ්‍රමණය වෙන අණු වලත් න්‍යෂ්ටියක් තියෙනවා ඒකේ න්‍යෂ්ටිගත වෙනවා සාමාන්‍ය භ්‍රමණය වෙන කට්ටිය මධ්‍යස්ථයේ භ්‍රමණ වෙන කට්ටියත් එක්ක එකතු වෙලා ඒකේ න්‍යෂ්ටිගත වෙනවා ස්වල්පේ භ්‍රමණය වෙන කට්ටිය ඒ ස්වල්පයෙන් භ්‍රමණ වෙන කට්ටියට ගින් එකතු වෙලා ඒකේ න්‍යාස්ටිගත වෙනවා. අන්න බලන්න ඇතුල් වෙන සෑම ධාතුවකම අපේ චෛතසිකයේ තැම්පත් වෙලා න්‍යාස්ටිගත වෙලා මධ්‍යස්තියකින් ගබඩාවක් වශයෙන් ඉර වෙලා ඒගොල්ලෝ ප්‍රාශ්වාස වශයෙන් එළියට යනවා. මේ වායු ගෝලයට එක මුදා හැරියාම මේ වායු ගෝලයේ අපේ චෛතසිකයේ තැම්පත් පැයට කිලෝමීටර 1000ක වේගයෙන් මේ පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒට හේතුව තමයි සතර පැත්තෙන් වායු ගෝලයේ ග්‍රායු රැඳිලා ඒගොල්ලෝ භ්‍රමණය වෙලා ඒගොල්ලෝ ඇති කරනා වූ කම්පනය පීඩනය නිසා මෙයා ස්වයංක්‍රීය භ්‍රමණය වෙමින් සූර්යා වටා භ්‍රමණය වෙනවා බලන්න කැරකෙනවා එක ක්‍රියාවක් ඒ භ්‍රමණයත් එක්ක ගමන් කරනවා තවත් ක්‍රියාවක්. එහෙනම් මේ ක්‍රියා දෙකට භාජනය වෙච්ච නිසා මේ ලෝකේ හැම වායුවක්ම පැය 24ක් වෙනකොට මේ ලෝකේ පුරාම ගින් ඉවරයි. එහෙනම් මම මෙතන ආස්වාස කරන මගේ ලෝභ චෛතසිකය මේ වායු ගෝලයට ඇතුළත් වෙනකොට ඒ චෛතසිකය පෘථුවිය භ්‍රමණය වෙන නිසා පැය 24ක් වෙනකොට මේක ඉන්දියාව හරහා යුරෝප රටවල් හරහා ඇමරිකානු රටවල් හරහා අර පැත්තෙන් ආපහු ඕස්ට්‍රේලියාව හරහා තායිලන්තේ සිංගප්පූරු මැලේසියාව හරහා ඉන්දියාව හරහා නැවත අපි ඉන්න තැනට ඇවිල්ලා එහෙනම් මේ පැත්තෙන් ගියාම ඒ භ්‍රමණය වෙලා අනිත් පැත්තෙන් එනකොට දැන් මේ ලෝකයේ මේ තරංගය කොතනද නැත්තේ හැමතැනම තියෙනවා බලන්න මම ඉතෙනවා ද්වේෂ සාගත සිටිවිල්ලකින් අසුවලාට මං රිදවන්න ඕනේ. අසුවලාගෙන් මම පලි ගන්නට ඕනේ කියලා චෛතසිකයක් හිතනකොට ඒ චෛතසිකය මේ තියෙන සියලෝම අණුවලට වඩා සියුම් අණුව ඒකට හේතුව ප්‍රාණය කියන ශක්ති පද්ධතිය ආයෝජනය කරමින් ඇති කරන්නා වූ තරංගය මේ ලෝකයේ පවතින සියුම්ම තරංගය කිසිම ගුවන් විදුලියකින් ඒක අල්ලන්න බෑ ගුවන් විදුලිය පටන් ගන්නෙ 40 50 60 70 80 90 100 120 30 40 කියන එකෙන් 104ට එක සේවාවක 88.5 පාට එක සේවාවක 76යි ගන්නට තවත් සේවාවක 117ට 120ට ඕම තමයි සේවා තියෙන්නේ එහෙනම් මේ තරංගයේ තියෙන අණුවල ධාරිතාවට අණුව නේද මේක තීරණය වෙන්නේ. සේවාව කොතනද අවුෙන්නේ කියන එක. එහෙනම් අපි මේ ඉලක්කම දිහා බලලා අර කට්ට ඉලක්කමට ගන්නවා. නමුත් කට්ට ඉලක්කමේ තිබ්බාම ඇයෙනවද? එහෙම ඇයෙන්නේ දැන් රුපියල් 89 අංකයක් එහෙම නැත්නම් 89 කියලා මාපොළවේ වැලිවල ලියලා ඒ 89 කියලා ලියපු තැනට අපි ඇට්ට කට්ටක් තිබ්බාම මොනරේ ඇයෙනවද? එහෙම එකක් ඇයෙන්නේ ඒක වීලුවක්. එහෙනම් මේ ගුවන් විදුලිය තුල අර අංකයට කට්ට තිබ්බාම ඒක ඇයෙන්නේ කොහොමද කිව්වම මේ ඇතුළත ඒ තරංගේ ලබා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදේ පාසුකම් සැලසෙනවා. අපි දන්නවා තරංග ලබා ගැනීමේ උපකරණයක් පවතනවා. ඇන්ටනාව කියලා අපි කියනවා. එහෙනම් මේකෙන් ඒ තරංගය ලබාගෙන ඒ තරංගය තුළ පවතිනා වූ ශබ්ද අතෙන් ඇති කරන සෑම පණිවිඩයක්ම අපේ භාෂාවෙන් අපට ඇහෙනවා. එහෙනම් අපි මේ ප්‍රාණ ධාතුව ආයෝජනය කරලා මේ ලෝකයේ තියෙන සියුම්ම කම්පණය අපි ඇති කරනවා. ඒ චෛතසිකය මේ සියලුම අණු වලට ගිහින් වැදුනාම තම තමන්ගේ තරමට අනුව ඒගොල්ලෝගෙන් එකතු වෙනවා. අද බලන්න ඔරෙක් එකතු වෙන්නේ කාගෙත් එක්කද? තවත් ඔරෙක් එක්ක නේද? ආන්දරවන්ට එකතු වෙන්නේ කවුද? තවත් තාපසයෙක් නේද? බ්‍රාහ්මණයෙකුට එකතු වෙන්නේ තවත් බ්‍රාහ්මණයෙක් නේද? දෙවියෙකුට එකතු වෙන්නේ තවත් දෙවියෙක් නේද? යකෙකුට කවදාවත් දෙවියෙක් එකතු වෙන්නේ යකෙක් මිසක් බල්ලොත් එක්ක යාළු වෙලා බල්ලොත් එක්ක එකතු වෙන්නේ තවත් බල්ලෝ නේද? මෝගෝන් එකතු වෙන්නේ එහෙනම් බල්ලෝ කණ්ඩායමක් එකතු වෙලා එකට ඉන්නවා. මෝ කණ්ඩායමක් එකතු වෙලා රංචුවක් වෙලා එකට ඉන්නවා. සත්පුරුෂයෝ එකතු වෙලා එකට ඉන්නවා. අසත්පුරුෂයෝ එකතු වෙලා එකට ඉන්නවා. මේක පටවි මට්ටමින් විනිවිදව හැම තැනම පේන්න තියෙන ධර්මතාවය. එහෙනම් මේක තමයි මේ ලෝකේ නොපෙනෙන මට්ටමෙන් අණු වලින් පරමාණු වලින් සැකසීලා තියෙන මට්ටම. අපගේ ජීවිතය තුළ අපි මේ ඇසයි කනයි දිවයි නාසයයි සමයි සිතයි කියන මේ ආයතන අය පවත්වාගෙන යන්න භාවිතා කරන ආයෝජනය කරන ඉන්ධනයේ නම තමයි ප්‍රාණ ශක්තිය. ඒක ආයතන අය තුලින් ආහාර අයකින් අපි ලබා ගන්නවා. එසේ ලබාගත් මේ ප්‍රාණ ශක්තිය ආයෝජනය කරලා අපි යම්කිසි තරංගයක් ඇති කරුවොත් ඒක චෛතසිකයේ මුල් කරගෙන ඇතිවෙන නිසා මේ චෛතසිකයේ රූපය, ඇඩය, වර්ණය, ගුණය ඇතුව තමයි ඒක ඇති වෙන්නේ. ඒ තරංගය මේ ලෝකයේ තියෙන අණු වලින් ගොඩාක්ම සියුම් නිසා ඒ අණු වලත් අධිකව භ්‍රමණය වෙන වේගවත් අණු මධ්‍යස්තව භ්‍රමණය වෙන වේගයෙන් යුක්ත අණු සුහල්පයෙන් භ්‍රමණය වෙන වේගයෙන් යුක්ත අණු කියලා අණු වර්ග තුනක් පවතිනවා එහෙනම් අපි දැක්කා ඒ අණුව කඩන්න පුළුවන් සතරමා භූතයෙක් එහෙම නැත්නම් ධාතුවක් නිර්මාණය කරන්න පුළුවන් ලොකු අණුත් මේ වගේම මට්ටම් තුනකින් පවතිනවා. එහෙනම් අර සියුම් මට්ටමින් වේගයෙන් භ්‍රමණය වෙන කට්ටිය අර භූතයෙක් නිර්මාණය කරන්න පුළුවන් මට්ටමේ තියෙන අණුවල වේගෙන් යන කට්ටියගේ න්‍යෂ්ටිගත වෙනවා. මධ්‍යස්ථව භ්‍රමණය වෙන කට්ටිය අර භූතයෙක් නිර්මාණය කරන්න පුළුවන් මට්ටමෙන් පවතින මධ්‍යස්ථ අණුවේ න්‍යෂ්ටිගත වෙනවා. ස්වල්පයෙන් භ්‍රමණය වෙන ප්‍රාණ අණුව අර ස්වල්පයෙන් භ්‍රමණය වෙන භූතයක් නිර්මාණය කරන්න පුළුවන් අණුවෙන් න්‍යෂ්ටිගත වෙනවා. මේ ඇතුල් වෙන සෑම වාත පිණ්ඩයක් තුලම ඒ කලාපයක් තුලම මේ අපගේ ප්‍රාණ අණුව තැම්පත් වෙලා, ගබඩා වෙලා ප්‍රාස්වාස කියන නමින් එළියට යනවා. අපේ චේතනාවන් මේ වායු ගෝලයේ ස්ථිර වශයෙන්ම තැම්පත්. මේ ආස්වාස වෙන බව දැනගෙන සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින මේ උත්තමයා තේරුම් ගන්නවා මට මේවල තැම්පතු කරන්නේ නැතුව ඉන්න තේරෙන්නේ මම දක්ෂ නැහැ සෑම චෛතසිකයක්ම මම මේ ගබඩාවේ තැම්පත් කරනවා ඒ විතරක්ද තමන්ගේ කය තුල එයා නිර්මාණය කරන ප්‍රාණ අණුව ආයෝජනය කරලා නිස්පාදනය කරන මේ සියුම් තරංගය ආස්වාස වලට ගින් එකතු වෙලා ඒ භ්‍රමණ වේගයට අණුව ඒකේ අණු වර්ග තුනේ න්‍යෂ්ටිගත වෙලා මේක වායු ගෝලයේ මිශ්‍ර වෙලා මේ පොළොව භ්‍රමණය වෙන නිසා මේ මුළු තරලය පුරාම පෘථුවිය පුරාම මේක තැම්පත් වෙලා මේ ලෝකේ කොතැනට ගියත්, කොහේ හිටියත්, එතනින් පරිසම් දෙන මට්ටම මේකේ සැකසিলা. මූද යටින්න බෑ. වතුර ඇදලා තින්නේ අණු වලින්. ඒ අණු වලත් මේ තරංගයේ තියෙනවා. මේක මේක පුරා ගිය නිසා. අභ්‍යවකාශයේ ඉන්න බෑ. ඒකෙත් මේකේ පණිවිඩය තියෙනවා. කිසිම තැනක gediyak පොලයක් හදන්න බෑ. කිසිම මිනිසෙක් ළඟට යන්න බෑ. ඇයි ඒ මිනිස්යා තාස්වාස ප්‍රාස්වාස කරලා තියෙන්නේ? මේ වාතය හැම කෙනා තුළම මේ පණිවිඩය තියෙනවා. අපි කෙනෙකුට බැනලා පිටරට ගියාම සුද්දෙක් අපට බයිනවා. ඇයි මේ සුද්දා බයින්නේ? ඇයි අපි කෙනෙකුට බැන්න නිසා? බැන්නේ ලංකාවේ කෙනෙකුට නේ. සුද්දායි බනින්නේ. නෑ බැන්නේ සතරමා භූතයකට බැනුම් එන්නේ සතරමා භූතය තුලින්. එතන මිනිස්සෙක් නෑ. එතන පවතින්නේ මහ භූත පොට්ටාස හතර විතරයි. එහෙනම් මේ ආකාරයට කර්මයක් චේතනාවක් මුල් කරගෙන නිර්මාණය වෙනකොට මේ කය හැදිලා තින්නේ මොන වලින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ නේද? එහෙනම් මේකේ පවතින්නේ අණු නේද? තොරතුරු වල පොට්ටාස එකතුවක් නේද? එහෙනම් මේ කම්පණය මේ අණු වලත් න්‍යාස්තිගත වෙනවා. ඒ ඒ ධාරිතාවට අනුව මේ කය පුරාම මේ චෛතසිකයේ තැම්පත් වෙලා මේකේ තියෙන ආපෝ ධාතු වල තැම්පත් වෙලා මේකේ තියෙන තේජෝ ධාතු වල තැම්පත් වෙලා වායෝ ධාතු වල තැම්පත් වෙලා කය පුරාම පවතින පඨවි ධාතුවේ තැම්පත් වෙලා එහෙනම් අපි චෛතසිකයක් කල්පනා කරනකොට ඒක ලෝභය වෙන්න පුළුවන් ද්වේෂය වෙන්න පුළුවන් මෝහය වෙන්න පුළුවන් රාගය වෙන්නත් පුළුවන් එහෙනම් මොනම සිතවිල්ල ඉදුවත් ඒ සිතවිල්ල මේ බඹයක් විතර උස තියෙන සෑම සෛලයකම තැම්පත් වෙලා මේ සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ බඹයක් විතර මේ ලෝකේ සෑම සෛලයකම ඒක වස්තුවක් වශයෙන් තැම්පතුවක් වශයෙන් දෑවැද්දක් වශයෙන් ඒක තැම්පත් වෙනවා. බලන්න අපට දෑවැදි හදා ගන්න ක්‍රම අපි දන්නේ නැහැ. අපගේ කය අපි විනාශ කරනවා මේ කෙලෙස් කල්පනා කරලා. අපගේ කය අපි වේදනාවට මුලා කරනවා අපගේ චෛතසික වලින්. එහෙනම් මෙතරම් වේදනා සහිත තරංග මේවට තැම්පත් කරනකොට මේ සෛල මොකද වෙන්නේ? භ්‍රමණ වේගයේ අවුල් ඇති වෙනවා. ඒවට කියනවා වේදනා කියලා. බලන්න මේ ලෝභ, ద్వේෂ, මෝහ, රාග කියන මේ අත්ත කිල මතාන යෝගයට අදාළ සෑම තරංගයක්ම වේගවත් භාවයේ වැඩි. තථාගතයන් වහන්සේ දැක්කා මේ ලෝකේ සිද්ධි තුනක් වෙනවා. කලබලකාරීත්වයෙන් වේගෙන් කටයුතු කරන කණ්ඩායමකුත් කලබලයක් නැතුව සාමාන්‍ය මට්ටමින් කටයුතු කරන කණ්ඩායමකුත් නිවිච්ච කණ්ඩායමකුත් කියලා කණ්ඩායම් තුනක් තියෙනවා. ඒක තමයි මේ අණුවේ තියෙන ස්වභාවයන් තුන. විද්‍යාවේ කියනවා ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන කියලා. එහෙනම් අධිකව භ්‍රමණය වෙන අණුව මධ්‍යස්ථව භ්‍රමණය වෙන අණුව නිවිච්ච අණුව මේ තුන තමයි මේ කණ්ඩායම් තුන. ඒ තුනෙන් සතරමා භූත ඇදිලා ඒ සතරමා භූත වලින් මේ කය ඇදුනාම මේ කයේ තියෙන ක්‍රමවේද කණ්ඩායම් තුන කවුද? අධිකව භ්‍රමණය වෙන කට්ටිය, අවමේ භ්‍රමණය වෙන කට්ටිය, මධ්‍යස්ථව භ්‍රමණය වෙන කට්ටිය. මේ කට්ටිය ගැන විස්තරයක් කියන්න නම් මේ කට්ටියගේ ස්වභාවයට නාම රූප දෙන්න ඕනේ. නමක් නැතුව සම්මුතියක් නැතුව කොහොමද අපි මේ කට්ටිය විස්තර කරන්නේ? අධිකව භ්‍රමණය වෙන කට්ටියට අපි කිව්වා द्वේෂය කියලා. මධ්‍යස්තව භ්‍රමණය වෙන කට්ටියට අපි කිව්වා ලෝභය කියලා. අවමේ භ්‍රමණය වෙන කට්ටියට අපි කිව්වා මෝහය කියලා. නැවත තථාගතයන් වහන්සේ මේක ටිකක් ගැඹුරින් විස්තර කරනකොට නැවත නාම රූප කීපයක් එකට දීලා මේ කණ්ඩායම් තුනම අලුත් ක්‍රමයකට වෙනත් කෝණයකින් දේශනා කරනවා. ඒ සම්මුති නාම රූප තුන තමයි ඒ අධිකව භ්‍රමණය වෙන මේ ඉලෙක්ට්‍රෝන කට්ටියට අත්ත කියලා මතාන යෝගිය දැවෙන සුළුයි පිච්චෙනවා රිදෙනවා ගැටුම් වැඩි අත්ත කියලා මතානෝ යෝගය කියලා දේශනා කරනවා. මධ්‍යස්තව ක්‍රියාත්මක වෙන මේ පොට්‍රෝන් කියලා විද්‍යාවෙන් කියන මේ මධ්‍යස්ත අණුවට නැවත උන්වහන්සේ නාමයක් දෙනවා මධ්‍යස්තව තියෙනවා නිවිලත් නෑ ඒගොල්ලෝ හැබැයි ගැටෙන්නෙත් නෑ ප්‍රශ්නත් නෑ ඒගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ කටයුතු කරගෙන භ්‍රමණය වෙනවා ඒකට කාමසුකල්ලිකාන් යෝගය ප්‍රීතිය කියලා දේශනා කරනවා ප්‍රීතියකුත් නෑ එයා ගැටෙන්නෙත් නෑ. එයා තන්පත් වෙලා ඉන්නවා. එයා කටයුතු ගොඩාක් නිමා කරලා අන්න බලන්න. අත්තකිලමතාන යෝගියෙන් කාමසුකල්ලිකාන යෝගියෙන් බැහැර වෙච්ච කෙනා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා. එයා මධ්‍යස්ථගත වෙලා මේ මධ්‍යයේ ඉන්නවා කියන මේ න්‍යෂ්ටියේ ඉන්නවා කියන එක තමයි මේ මජ්ක්‍ධිමා පටිපදාන යෝගා අන්තා කියලා තථාගතයන් වහන්සේ කියන්නේ. ඒ වචනය තුලින් උන්වහන්සේ නිර්වචනය කරනවා එයා ඉන්නේ කොයිද කියන එක. දැන් මේකේ මැද හොයන්න නම් මැදක් තියෙන්න ඕනේ නේද? එහෙනම් මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කියන්නේ ඇයි? උන්වහන්සේ මේ අණුව ගැන කියන්නේ. ඉස්සෙල්ලාම කියනවා අත්ත කියලා මතාන් යෝගෝ අන්ත ඇයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ඉන්න කට්ටිය. ඉලෙක්ට්‍රෝන ධාතුව. එහෙම නැත්නම් අධිකව භ්‍රමණය වෙන අණුව මේ අණුවක් තුල බාහිරව ඉන්න කෙනා එයා තමයි වේගයෙන් කැරකෙන්නේ අර කට්ටිය ඔක්කොම පාලනය කරගෙන. එයාගේ භ්‍රමණ වේගය වැඩි ක්‍රියාකාරීත්වය හරි සංකීර්ණයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලාම කියනවා මේම වේගෙන් කැරකෙන කට්ටියක් ඉන්නවා. වැදුනාම පිච්චෙනවා, රිදෙනවා, ගැටුම් වැඩි. එයා නිසා ගොඩාක් ප්‍රශ්න වැඩි, වේදනාවන් වැඩි. අත්ත කිල මතාන් යෝගය ඊට පස්සේ කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ අර කට්ටිය තරම් සැරණ කල්පනාවෙන් කටයුතු කරනවා තමන්ගේ වැඩක් බලාගෙන තමන්ගේ කටයුතු වල නිරත වෙලා ඒගොල්ලෝ පාඩුවේ ඉන්නවා ඒගොල්ලෝ තමයි මේ සුඛයට සම්බන්ධ කට්ටිය එහෙනම් දෙවණියට ඉන්නේ කවුද කාම සුකල්ලි කාණ යෝගය බලන්න අර පිළිවෙලටම නම් ටික දෙන ඇති නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා තවත් කණ්ඩායමක් ඉන්නවා මේ කණ්ඩායම් දෙකටම හදාලා නැහැ ඒ කණ්ඩායම් දෙකේම නිදාස් වෙලා තමන්ගේ වැඩවත් තමන් කරගන්න නිකන් පාඩුවේ ඉන්න ඔය කැරකෙනවා කැරකෙන බව ඔයා ගන්න බෑ ක්‍රියාත්මකයි ක්‍රියාත්මක වෙන බව කවුරුත් දන්නේ නැහැ ඒගොල්ලොන්ට අපි කියනවා න්‍යාස්තිය කියලා එහෙනම් මේ න්‍යාස්තිගත වෙච්ච කට්ටියට උන්වහන්සේ දේශනා කරන ගොඩාක් tempat කට්ටිය මජ්ක්‍ධිමා පටිපදාන යෝගෝ හන්තා එහෙනම් අපගේ ජීවිතය තුළ මේ අන්ත තුන හැදිලා තියෙන්නේ මේ විශ්වයේ නිර්මාණය වෙච්ච ක්‍රමයට නේද? අපගේ කය නිර්මාණය වෙච්ච ක්‍රමයට නේද? එහෙනම් අපේ සිතිවිලි තුලත් මේ මට්ටම් තුන තියෙනව නේද? දැන් අපිට හිතෙනවා අනේ මේ විදිහට උදේ පාන්දර නැගිටලා මේක ශ්‍රවණය කරන්න බෑ. මට මේක කරදරයි. අන්න එයා අත්ති කිලමතාන යෝගයට ගියා. එයාගේ සිත වේගවත් වුණා. ඉලෙක්ට්‍රෝන ධාතුව වැඩි වුණා. එයා එක අන්තයක ඉන්නවා. එයාගේ කය ඇදිලා තින්නේ තේ අන්තයකින්. නැවත එයාට මිදෙනව නෑ. මම ආවේ නිවෙන්න. මම වීරිය කරනවා. රාදවල් දෙකේ මාන්සි වෙලා මගේ අඩුව අදලා මං සසරෙන් එතර වෙනවා. බලන්න එයා දැන් දුකෙන් නිදහස් වෙනවා. එයා සාමාන්‍ය කටයුතු වල නිරත වෙනවා. අන්න මධ්‍යස්ථව ක්‍රියාත්මක වෙනවා. හැමදේම ඇයෙන බව දැනෙන බව ඇඟෙන බව සිතෙන බව පේන බව දැනගෙන එයා තැම්පත් වෙලා ඉන්නවා ගහක් ගලක් වාගේ ප්‍රතිචාර නැහැ අන්න එයා මධ්‍යම ප්‍රතිපදාවටපත් වෙලා එයා නියුට්‍රෝන් බවටපත් වෙලා න්‍යෂ්ටිගත වෙලා බලන්න මේ කයේ ක්‍රියාකාරීත්වයේ හැම මොහොතම මේ ස්වභාවයන් තුන ලස්සනට පිළිඹු වෙන වැඩි නිකම්ම නිකම් වාඩි වෙලා ඉන්න ස්වාමින් වහන්සේ තුල මේ தත්වයන් තුන එළියට ගන්න ලේසි. ඒ ආහඳුරන්ට කතා කරලා හොඳ සීරු බහිනවා. ඉඳගෙන ඉන්න එක මේ ලෝකයේ තියෙන විශාලම වරදක් බවට උන්වහන්සේට චෝදනා කරලා නිඳා කරනකොට කොච්චර කැළඹෙනවද? ගුරුවරයා කියන ගෞරවය අමතක වෙනවා. කමඨාන් ගන්න ආචාර්ය වහන්සේගේ ගෞරවය අමතක වෙනවා. එකට එක කතා කරනවා. මානකම එයාට කලකිරලා යන්න හදනවා මොකද්ද උනේ අර නිවුන අණුව ටිකක් පීඩණයට දුන්නාම ඒක භ්‍රමණය වුණා ඒක ඉලෙක්ට්‍රෝන බවට පත් වුණා අධික භ්‍රමණය වෙන වේගවත් අණුවක් බවට පත් වුණා දැන් දුක වැඩි කම්පණය වැඩි පීඩණය වැඩි වේදනාව වැඩි කැළඹිල්ල වැඩි එයාගේ තීරණ එයා දන්නෙත් නෑ පස්සේ තමයි දැන් අනේ මම මේ වගේ වැඩක් කළාද කියලා කැළඹිලා වේගයෙන් ඉන්නවා යා ගොඩාක් මේ වේගවත් ක්‍රියාකාරීත්වයක යෙදලා ඉන්නකොට අපි කියනවා සංසුම් වන්න ශ්‍රමණය සංසුම් වන්න එයා කල්පනා කරනවා සංසුම් වන්න මම සංසුම් වනේ ඉන්නේ සංසුම් වන්න මම සංසුම්ව තමයි ඉන්නේ සංසුම්ව ඉන්න කෙනා සංසුම්ව ඉන්න බව කියන්නේ සංසුම්ව ඉන්න බව කියන කෙනා සංසුම්ව නැහැ ආ ඒකත් එහෙමද? එහෙනම් මම මොකවත් කියන්නේ කියලා එයා නිහඬ අන්න සංසුන්ව ඉන්නවා. එයාට තේරෙනවා මේ සංසුන් භාවයේ තීරණේ උනේ සිතේ භ්‍රමණ වේගය මත. සිත සංසුන් නැත්තම් එයා කොච්චර කටපියාගෙන හිටියත් ඇතුලේ ඇවිලෙනවා. චෛතසික දහස් ගණන් නිර්මාණය වෙනවා. එයා දන්නවා මේ චෛතසික එළියට දැම්මොත් මේකේ ප්‍රතිඵල මට අවාසි වෙන්න පුළුවන්. මේ ප්‍රතිඵල නිසා මට අනාගතයේ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. මාගේ පැවැත්ම නැති වෙන්න පුළුවන්. මම අතරමං වෙන්න පුළුවන්. අනේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ මම නින්දාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සිත කැළඹුණත් එයා ඒක එලි දක්වන්න ඇතුලේ තියාගෙන තෙරපෙනවා. මේ කම්පණය ප්‍රාණ අණුවත් එක්ක මිශ්‍ර වෙලා ඇති වෙන කම්පන නිසා මේ මුළු සර්වාංගයේ පුරාම සෛලවල මේ චෛතසිකත් ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ධාතුවත් අධික පීඩනයක් තැන්පත් වෙලා මේ සෛලවල භ්‍රමණය වේගයේ ප්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඒකේ තියෙන අණු ගොඩාක් ගැලවිලා යනවා සාමාන්‍ය වේගයෙන් කැරකෙන විදුලි පංකාවකුත් අධික වේගයෙන් කැරකෙන විදුලි පංකාවකුත් අතර වෙනස අවුරුද්දකින් පස්සේ බලන්න අරකේ පොතු ගැලවිලා සම්පූර්ණම ඒකේ තිබිච්ච ඒ අලුත් පෙනුම නැති වෙලා උලඟට ගැටෙන මූලම කොටස මලකඩ කාලා අමුතු අමුතු ශබ්ද එනවා ජරස් බරස් දාලා ඒ විදුලි පංකාවේ ඒ નિયમિત කැරකෙන සමාන්තරභාවය නෑ ඇද වෙලා ගැස්සෙනවා වෙවුලනවා নানা ප්‍රකාර ප්‍රශ්න අවමෙන් කැරකෙන එක දෙක යටතේ කරකවන පංකාවකින් බලන දැන් ගත්තා වාගේ මලකඩ කාලා නෑ ඒ පෙතිවල තිබිච්ච තීන්ත ගැලවිලා නෑ දූවිලි බැඳිලා නෑ සද්ද බද්ද නෑ වෙවුලන්නේ දඟලන්නේ එයා ලස්සනට කැරකෙනවා. එහෙනම් අපි নানা ප්‍රකාර ලෝභ, ද්වේෂ, මෝහ, රාග කියන සිතිවිලි ඇති කරලා ඒක ප්‍රාණ ධාතුව තුලින් ඒක නිර්මාණය කරලා අපේ ਸਰවාංගයේ පුරාම තන්පත් කළාම මේ සෛලවල භ්‍රමණ වේගය න්‍යෂ්ටි හරහා වැඩි වෙනව නේද? අධික භ්‍රමණය වෙන වේගයෙන් යුක්ත අණු මධ්‍යස්ථව භ්‍රමණය වෙන වේගයෙන් යුක්ත අණු ස්වල්පයෙන් භ්‍රමණය වෙන වේගයෙන් යුක්ත අණු කියන මේ තුනටම ගින් අර අධික කට්ටිය අධික කට්ටිය න්‍යාස්තියේ මධ්‍යස්ථ කට්ටියේ මධ්‍යස්ථ කට්ටියගේ න්‍යාස්තියේ ස්වල්ප කටයුතු වල යෙදෙන ඒ නියුට්‍රෝන වල තියෙන කට්ටියට මේ ස්වල්පයෙන් භ්‍රමණය වෙන කට්ටියකින් ඒගොල්ලොන්ගේ මධ්‍යස්ථයෙන් තම්පත් වුණාම මේ සෛලවල් ඔක්කොම නිකන් මොකද්ද එකක් වෙලා වාගේ අධිකව භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. මේක අපි විද්‍යාත්මකව දැක්කේ නැති වුණාට තරහාගිය වෙලාවේ අපි හිටපු මානසිකත්වයට පොඩ්ඩක් සමවැදිලා බලන්න. අපි තිරිසනෙක් වෙලා පොළු අතට අරන්, පී අතට හරන්, ගල්කට අතට හරන් අපි කතා කරන්නේ මොනවද කියලා දන්නේ බඩගින්නක් නැහැ, වතුර පිපාසයක් නැහැ. අපිට මොනවද ඕනේ මොනවද කියලා අපි දන්නේ කලබල වෙලා කම්පණයටපත් වෙලා ඔළුව අවුල් වෙලා විනාශකාරී පැත්තට ගොඩාක් ගැඹුරුයි විනාශ කරන්නමයි මේ කය කියන්නේ ඇයි මේ කය පුරාම මේ පීඩණයෙන් සහිත විනාශ වෙන නිසා කය පුරාම විනාශ වෙන බැවින් එයාට විනාශ පැත්තට තමයි සිත යොමු වෙන්නේ කයේ පවතින ස්වභාවය අධිකව ඉලෙක්ට්‍රෝන නම් ඒ චෛතසික වැඩිපුර ඇති වෙන්නේ විනාශකාරී පැත්තට. සෛලවල භ්‍රමණ වේගය ප්‍රමාණයෙන් සීමාවෙන් අධික නම් එයා ගොඩාක් දුක දෙන පැත්තට ගැඹුරුයි. සෛලවල භ්‍රමණ වේගය මධ්‍යස්ත නම් එයා එයාගේ වැඩක් බලාගෙන අනිත් අයට කරදරයක් නැතුව කටයුතු වල නිරත වෙන කෙනෙක්. සෛලවල භ්‍රමණ වේගයේ ස්වල්ප නම් අවම නම් එයා තාපසේ යෝගියෙක් මුනිවරේ එයා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉනවා එයාට එයාගෙන්වත් කරදරයක් නැහැ බලන්න අනිත් අයට කරදර නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා කියන්නේ තමන්ගේ වැඩ තමන් කරනවා කියන තමන්ට කරදරයක් නේද? එහෙනම් ස්වල්ප කටයුතු ඇත්තෙක් වීම මේ කවුද න්‍යාස්ටිගත වෙච්ච කෙනෙක් ගැන මේ කියන්නේ? මධ්‍යස්ථගත වෙච්ච මජ්ක්‍ධිමා පටිපදාවට අනුගත වෙච්ච කෙනෙක්. පරම සාන්තියටපත් වෙච්ච කෙනෙක්. කවුද මේ ස්වල්ප කටයුතු ඇත්තේ කියලා බලුවාම එයාගේ වැඩ කරන්නේ නැහැ එයා. බලන්න න්‍යාස්තිය එයාවත් එයාගේ ගැන හොයන්නේ නැහැ. එයා සමවැදිලා ඉන්නවා වෙන දෙයක් වෙච්චාවේ. ඇයෙනවනම් ඇයෙන දෙයක් ඇහිච්චාවේ. ස්වාමිනී ඔබට පෙනුණා පේන දෙයක් පිනිච්චාවේ. අනේ ස්වාමීනි යමක් ඉතුනොත් ඉතන දේවල් ඉතිච්චාවේ. ඇයි ඉතටනේ ඉතෙන්නේ මට නෙමෙයි. පේන දේවල් ඒක ඇයි ප්‍රශ්නයක් ඒක එයා බලාගන්නේ ඔබ වහන්සේ කලබල වෙන්න එපා. ස්වාමීනි අපට යමක් ඇහෙනවා. කනේ ප්‍රශ්නයක් කන ඒක විසඳගන්නේ ඔබ වහන්සේ පාඩුවේ ඉන්න. බලන්න එයා න්‍යාස්තියේ ඉඳලා දකින්න කෝණය ගොඩාක් වෙනස්. එයාට අවබෝධ වෙන ධර්මතාවය මහා ගැඹුරුයි. එයා දන්නවා මේ ලෝකේ පවතින සිද්ධාන්තය ලොකු වෙනසක් තියෙනවා. ආස්වාස වෙන බව දැනගෙන සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින ඒ උත්තමයන් වහන්සේ ස්පර්ශ කරනවා මේ ආස්වාසය ආස්වාසයක් නෙමෙයි මේ සතරමා භූත ප්‍රාශ්වාසයත් ප්‍රාශ්වාසය නෙමෙයි සතරමා භූත මේ අණුවල තියෙනවා සතරමා භූතයාගේ මූල ධාතු හේතුඵල ධාම මේකෙන් මේ ලෝකෙම නිර්මාණය කරන්න පුළුවන් මම හිතෙනවා මට අද බත් ටිකක් තිබුණත් හොඳයි අද මට පාන් කාලා බෑ බත් ටිකක් තිබුණත් හොඳයි කියලා චේතනාවක් නිර්මාණය වෙනකොට ඒ චේතනාව ප්‍රාණ ශක්තිය මුල් කරගෙන මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් එළියට ගියාම කම්පණයකින් පීඩනයකින් තරංගයක් වෙලා මේක කයෙන් එළියට විසිරලා ගියාම මේ විශ්වය පුරාම යනකොට මම ඒ කුසලය කලින් කරලා තිබුණොත් ඒකට සුදුසුකම් ලැබලා තිබුණොත් වහාම ඒ චේතනාව බත් බවට පත් වෙලා මේ සතරමා භූතයන්ගේ සුදුසුකම් තියෙන සතරමා භූතයන්ගේ සෛලවල ඒ කුසල කියන තරංගේ ඇවිසිලා එයා බත් එක අරගෙන අපි ළඟට එනවා. ඇවිල්ලා තින්නේ කවුද මගේ කර්මය? මගේ චේතනාව මං පූර්ව කරපු හේතුව තමයි මේ ඵලයේ බවටපත් වෙලා තියෙන්නේ. මම සිතනවා ඒක චේතනාවක් බවටපත් වෙලා කර්මය වෙනවා. නැවත සිතනවා අර කලින් සිතපු සිතවිල්ලට අනුව මේ සිතවිල්ල තිබුණොත් අර සිතවිල්ල මේ සිතවිල්ල කැඳවනවා අන්න අපි කියනවා පලස් පලිසන් දුන්නා එහෙනම් අදලා තින්නේත් මමමයි ඒක නැවත අරගෙන තින්නේත් මමමයි එහෙනම් මේකේ සම්පූර්ණ හේතුවේ ඵලයේ අයිතිකාරයා මම මිසක් වෙන කවුද අපට හේතු වෙන කෙනෙකුට අදන්න බෑ අපගේ ඵලය වෙන කෙනෙකුට විඳින්න බෑ. මේ ලෝකයේ තියෙන ගැඹුරුම පරම සත්‍ය. ඒ ඒ අය විදිසින් අදන්නා වූ හේතුව, ඒ ඒ අයට ලැබෙන ඵල ඒවට අපට කිසිම දෙයක් කරන්න බෑ. එනම් මේ සතරමා භූතය මේ ලෝකයේ පවතින මේ නාම රූප ධර්මය මේ කයත් නාම රූප ධර්මය මේ සෑම චර්යාවක් තුළ ඇතිවෙනා වූ කම්පණය නාම රූප ධර්මය සෑම චෛතසිකයක් තුළම ওই ප්‍රශ්නේ තියෙනවා. දැන් බලන්න මේ සතරමා භූත තුළ මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව මේගොල්ලන්ගේ ස්වභාවය ගැන ගැඹුරින් කල්පනා කරනකොට මේ සෑම අණුවකටම වර්ණයක් නැද්ද? පුංචි ළමයෙක්ගෙන් ආනවා පුතා කැල්සියම් අණුව මොන පාටද? ස්වාමීන් වහන්සේ ඒක සුදු පාටයි මේ. ආ ඇත්තද? කාබන් අණුව කියලා කියනවා මේ පටවි ධාතුව මොන පාටද? ඒක කළු පාටනේ. කාබන් කුඩු කළු පාටනේ. ආ ඇත්තද? මේ හයිඩ්‍රජන් කියලා කියන මේ ආපෝ ධාතුව මේක මොන පාටද? ඒක තනි අණුව නිසා ඒක දිලිසෙනවා. ඒකට පාටක් නැහැ. එක වර්ණවත් ඕනම පාටකට මිස්සුනාම කා පාට වතුර නිල් පාට වතුර තැඹිලි පාට වතුර මෙහෙම කියනවා ඇත්තද මේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනකොට මේ භ්‍රමණය වෙන මේ තේජෝ ධාතුව මොන පාටද කියලා කිව්වාම ඒ දරුවා කියනවා ඉලෙක්ට්‍රෝන 8ක් එකතු වෙලා අයියෙන් භ්‍රමණය වෙනවා පිච්චෙන ගතිය වැඩි ඒ නිසා ඒගොල්ලන්ගෙන් ආලෝකයක් එනවා ආලෝකයට පාටක් නැහැ. නමුත් ආලෝකය වැඩි වෙනකොට දිලිසෙනවනේ ඒක කාපාට කියලා අපි කියනවා. කා වර්ණයෙන් යුක්තයි. බලන්න. එහෙනම් මේ සෑම අණුවකටම වර්ණයක් තිබිලා තියෙනවා. එහෙනම් ඒවා දිවේ තියලා බලනකොට ඒකට රසයකුත් තියෙනවා. ඉඹලා බැලුවාම සුවඳකුත් තියෙනවා. අල්ලලා බලනකොට ඇලෙන ගතියක්, ගලන ගතියක්, ගැටෙන ගතියක් තියෙනවා. අන්න බලන්න ඕජාවකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ ධාතු ප්‍රකරණය තුල අභිධර්මයෙන් දේශනා කරනවා වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ බලන්න මේ තාපසතුමා තමන් ක්‍රමක්‍රමයෙන් ආනාපාන සතිය වඩනකොට මේ ආනාපාන සතිය තුල එක එක තල ස්පර්ශ කරමින් එක එක ධර්මතාවයන් වලට සමවැදිලා ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාවෙන් මෝරනකොට එයා දැන් විනය පිටකේ තමයි ඉස්ලාම ස්පර්ශ කළේ. දුක්ඛ සත්‍ය, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය, විමුක්තියටපත් වෙන ක්‍රමවේදය බලන්න මේ විදියට එයා ක්‍රමක්‍රමයෙන් දැඩි ග්‍රායන්ගේ තියෙන පටවි ධාතු වල තියෙන කාරණා ස්පර්ශ කරලා එයා දැන් ගොඩාක් කියල මට්ටමට ඇවිත්. දැන් එයා විනය පිටකයට අදාළ සම්පූර්ණ තල ටික ඉවර කළා. සූත්‍ර වලින් අපි ගොඩාක් දේවල් සාකච්ඡා කළා. සූත්‍ර කියලා කියන්නේ මේ සිත සකසන තල වලින් ඇතිවෙනා වූ කම්පන, නියතමානිකම, මෛත්‍රිය, මු르දුකම, යටාත්පාත්කම, කාන්තිය කියන මේ තලවල් ඔක්කොම ස්පර්ශ කරමින් එයා සූත්‍රයට අදාළ සියලුම තලවල් ස්පර්ශ කරලා දැන් එයා අභිධම්ම තලවලට ඇවිල්ලා අභිධම්මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා චෛතසික 121 කියන මේ කාරණා අරඹය කරනු ලබන සිටිවිලි වලට සීමා වෙච්ච ගැඹුරු නිර්වාණ ධර්මය එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ අනු ආස්වාස වෙනකොට ඇතුල් වෙනවා ප්‍රාස්වාස වෙනකොට පිටත් වෙනවා සන්තෝසයි. හැබැයි මොකවත් දැනෙන්නේ මොකවත් දැනෙන්නේ හැබැයි සමහර තැන්වල ආස්වාස ගන්නකොට සුවඳක් දැනෙනවා. එහෙනම් මේ යන්නේ අනු නම් ඒක කණ්ඩායම් තුනකින් අධිකව භ්‍රමණය වෙන මධ්‍යස්ථව භ්‍රමණය වෙන අවමයෙන් භ්‍රමණය වෙන කියන කණ්ඩායම් තුන නම් මේ සුවඳ කියන්නේ කවුද? එහෙනම් මේ අණුවල සුවඳක් පවතිනවා. සමහර තැන්වල ගඳයි. එහෙනම් ගඳකුත් පවතිනවා. හොඳට පිනිබාන දවසක ගොඩාක් සීතල දවසක ආස්වාස ප්‍රාස්වාස කරලා බලන්න වතුර ගතියක් සීතල ගතියක් දැනෙනවා ඇලෙන ගතියක් වෙනවා ඕජාව කියලා කියනවා සමහර දවස්වලදී අපි ගිලම්පස ටිකක් අදන්න දර ටිකක් දාලා ලිපවුල වෙනකොට දැන් මේ යන්නේ මොනවද සුදු පාට දුම බලන්න මේ අණු වලට වර්ණයක් තිබිලා සන්තෝසයි එහෙනම් වර්ණයක් තියෙනවා ගන්ධයක් තියෙනවා දිවට බලුවාම රසයකුත් තියෙනවා. එහෙනම් ස්පර්ශ වෙනකොට ඕජාවකුත් තියෙනවා. එහෙනම් එයා කල්පනා කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස වල ඇතුල් වෙන මේ අණුවල කාරණා අපිට පේනේවා විතරක් නෙමෙයි තවත් ඒවා තියෙනවා. එහෙනම් කාරණා අටක් ස්පර්ශ කළා මේ අණු ඇතුල් වෙනකොට එකින් එකට ගැටෙන්නේ නැද්ද? ගැටෙන ස්වභාවයකුත් තියෙනවා. එකක් තවත් එක්ක එකතු වෙන ස්වභාවයක් නැද්ද? ඇලෙන ස්වභාවයකුත් තියෙනවා. මේ අණු අතර පීඩනයක් නැද්ද? පීඩනයකුත් තියෙනවා. මේ අණු භ්‍රමණය වෙන නිසා කම්පනයක් පවතින්නේ නැද්ද? කම්පනයකුත් තියෙනවා. මේ අණු අතර ඉඩසක් නැද්ද? අවකාශයකුත් තියෙනවා. එක අණුවක් තව අණුවක් අභිභවාගෙන යන්නේ නැද්ද? අභිභවාගෙනත් යනවා. මේ අණු තවත් අණුවක් තල්ලු කරගෙන යන්නේ නැද්ද? අන් ගමන් ගන්නා ස්වභාවයකුත් තියෙනවා. මේ අණු අතර නිර්මාණ වෙන්නේ නැද්ද? එදා කාබන් කිව්ව පැයකට පස්සේ බලනකොට ඒක මේ වෙනත් එකක් වෙලා. ඇයි ඒක වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළු ස්වභාවයකුත් තියෙනවා. නව නිර්මාණ වෙන ස්වභාවයකුත් තියෙනවා. මේ කට්ටිය Tamanට අවශ්‍ය විදියට යම්කිසි න්‍යාය ධර්මයක් අනුව කටයුතු කරනවා අන්න න්‍යාය ධර්මයකුත් තියෙනවා මේවා নানা ප්‍රකාර විදිහට කොහේ වෙන්නේ නැහැ ඒ හැමතෙම සමීකරණයක් තියෙනවා මේ මේ කම්පණය මේ මේ තරංග ධාරිතාවල තිබුණොත් මේ මේ ධාතු නිස්පාදනය වෙනවා අපට ඕන විදිහට හදන්න බෑ එහෙනම් සමීකරණානුකූලව මේක කටයුතු කරනවා මේකට සමීකරණයක් තියෙන බව මේ ආස්වාස ප්‍රාස්වාස වෙන වාතයේ සමීකරණ අනුකූලව කටයුතු කරන බවට එක සාක්ෂියක් තමයි අපි 2015 ගසර ඉවර කළා දවස් කීයක් තිබුණද කියලා ඇහුවාම පොඩි ළමයෙක්ගෙන් ඇහුවා තියාගෙන 365යි අපේ හාමුදුරනේ සන්තෝසයි පුතා 2600ට දැන් අපි පායේ තිබ්බනේ එහෙනම් මේ 2600ට ආවට පස්සේ මේ ඒකේ කොච්චර කාලයක් තිබුණාද අවුරුද්දට? ඒකත් 365යි. එතකොට 2015 ඉඳලා අපි දැන් බුද්ධ වර්ෂ 2600ක් බැලුවා. එහෙනම් 2016 මේ ඊළඟ අලුත් අවුරුද්දේ කොච්චර කාලයක් තියෙනවද? ඒකටත් එච්චරමයි. එහෙනම් මේ ග්‍රහලෝක මණ්ඩලයේ අපි මෞග්‍රායා කියන මේ සූර්යා වටා මේ 31 තලයේ භ්‍රමණය වෙනවා. එතකොට මේ පෘථිවිය මේ සූර්යා වටා ගමන් කරන්න හරියටම 300ට පා කියන්නේ කොහොමද? 300ට පායි පැය 6යි. හැම අවුරුද්දට පැය 6ක් යනවා. ඒ දවස් කාල ලියන්න බෑ කැලෙන්ඩරේ. ඒ නිසා දවස් අවුරුදු 4ක් යනකොට පැය 6 එකතු වෙනවා. අතරක් එකතු වුණාම අපි කියන පැය 24යි කියලා. එතකොට අදිවාර්ෂික කැලෙන්ඩරේ හදනවා. ඒකට 366යි කියලා කියනවා. එතකොට හරියටම මේ 365යි පැය හයක් කියන්නේ කොහොමද? මේක පැයක්වත් වෙනස් වෙන්නේ නැහනේ. පැය දෙක දෙක වෙනස් වුණොත් අවුරුදු 10ක් විතර යනකොට මේක 368 වෙන්න එපා. 370 වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. සමහර මාසවලදී සමහර අවුරුදුවලදී පොඩ පොඩ අඩු වෙලා මේක 383ට බයින්නේත් නැහනේ. හරියටම මේක මැනලා තියලා කෙනෙක් හරියට කිරලා මේක ගමන් කරනවා වගේනේ. අපි කියන කිරලා මැනලා දුන්න අයට අරියටම දුන්නා කර්මය කියලා කියනවනේ. එහෙනම් මේක නිකන් කිරලා මනලා දුන්නා වාගේ. එහෙනම් මේගොල්ලෝ සමීකරණ අනුකූලව කටයුතු කරනවා. මේගොල්ලෝ යම්කිසි સિદ્ધාන්තයකට කටයුතු කරනවා. මේ හැම අණුවකටම ක්‍රමවේදයක් තියෙනවා. මේවා ඔක්කොම අණුවල ಗುಣ නේද? ක්‍රමවේදයක් අණුව කටයුතු කිරීම, සමීකරණයට අණුව කටයුතු කිරීම ඒගොල්ලෝ යම්කිසි කටයුත්තක නිරත වෙනකොට ඒගොල්ලෝ ක්‍රමානුකූලව කටයුතු කරනවා. ඒකත් ගුණයක්. ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය තුළ ක්‍රමවේදයක් පවතිනවා. ඒකත් මේ අනුවේ ගුණයක්. මේ විදිහට ಗುಣ හොයාගෙන හොයාගෙන බලනකොට දෙතිස්මා තලයේ තියෙන සෑම අණුවක් තුළම ಗುಣ 32ක් තියෙනවා. ಗುಣ 32ක් තියෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන්නේ මේ ලෝකයේ තියෙන සංකීර්ණම ප්‍රශ්නය. බුදුවරයෙකුට ඇර වෙන කිසිම කෙනෙකුට මේක ස්පර්ශ කරන්න බෑ. එහෙනම් මේ ලෝකයේ තථාගතයන් වහන්සේ මේ කතාවට මොනවද දෙන නිර්වචනය කියනකොට අන්න ගෞතම තථාගතයන් වහන්සේ දේශනා කරනවා සතර සටිපට්ඨාන සූත්‍රය තුලින් ආනාපානා සතිය ඒක තුල පවතිනා වූ මා ගැඹුරු ධර්මතාවය පියවරෙන් පියවරට ඒ සූත්‍රයේ තුල තියෙන ක්‍රියාකාරීත්වය දේශනා කරනවා අන්න යා කල්පනා කරනවා ඇත්තනේ නම් භාග්‍යතුන් වහන්සේට මේ ආස්වාස ප්‍රාස්වාසයේ මුල් කරගෙන මේ ජීවියාගේ ඇලීමේ ගැටීමේ නිවීමේ මේ අන්ත තුන මුල් කරගෙන 84000 කියන්න පුළුවන් නම් එහෙනම් මේ 84000ම කියලා තින්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න නේද එහෙනම් මේ 90ක තියෙන ක්‍රමවේදය නෙමෙයි විස්තර කරලා තියෙන්නේ එහෙනම් අනිත් තථාගතයන් වහන්සේලා මොනවද දේශනා කළේ කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවුරුදු 20000ක් වෙනකම්ම උන්වහන්සේ දේශනා කරේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදය. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස වෙන මේ ධාතුව මොනතරම් බරපතල එකක්ද මොනතරම් සංකීර්ණ ප්‍රශ්නයක්ද මේක එනම් ඒ හැම අණුවක් තුලම කාරණා 8ක් අවමෙන් පවතිනවා ප්‍රඥාවෙන් කල්පනා කරනකොට අපි කතා කළා දැන් කාරණා සෑහෙන එහෙනම් මේ හැම එකක්ම අරගෙන බලනකොට කාරණා 32ක් තියෙනවා. ඇයි මේ දෙතිස්මා තලය ඇදිලා තින්නේ 90කින් එහෙනම් මේ 90 වලින් 32ක් හදන්න පුළුවන් උනේ ඒ 90 කොටස් 32ක් තියෙනවා. හැම ධාතුවක් තුළම ගුණාංග 32ක් තියෙනවා. අපි ධාතුවක් ගත්තාම මිනිස්සෙක් ඉපදෙන්නේ ධාතුවෙන් එහෙනම් මේ ධාතුව මව් කුස තුල කොටස් 32කට කැඩෙනවා. ඇයි මේ දෙතිස්මා තලයෙන් මේක නිර්මාණය වෙච්ච නිසා? අණුවක් තුල ඒක තුල ස්වභාවයන් 32ක් තියෙන නිසා ඒකේ න්‍යෂ්ටියේ පීඩණයෙන් ඒ අණුවේ තියෙන ස්වභාවයන් 32කට අණුව ඒක 32කට ඉබේම වෙන් වෙනවා කොටස් වෙනවා. ඒ 32ට අණුව කොඳුයට පේලියේ පුරුත් 32ක්, පුලප 32ක්, දත් 32ක්, ගුණාංග 32ක්, මේ විදිහට ස්නායු වර්ග 32ක්, මේ විදිහට මේ හැම එකක්ම 32කින් සීමා වෙනවා. දෙතිස්මා තලයෙන් නිර්මාණ වෙච්ච එකේ සාක්ෂිය මේ භවයක් විතර උස තියෙන කයේ මේ කොටස් වල පුරුක් වල දත් වල සඳහන් වෙලා එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක පෙර කවදාවත් ස්පර්ශ නොවුන එකක් ආස්වාස ප්‍රාස්වාස කිරීම තුලින් මේ ගමන් ගන්නා වායුවේ තියෙන්නේ මොනවද කියලා බැලුවා ඒකේ තියෙන්නේ සම්පූර්ණ අණුවල එකතුවක් මේ අණුවල එකතුව තුලින් මොනවද මන් දැක්කේ මේ ලෝකයේ තියෙන ඝනදෙනුව මන් දැක්කා මේ ඝනදෙනුව තුලින් මම මොනවද දැක්කේ නාම රූප ඇති කරන්න පුළුවන් සතරමා භූත තියෙන බව මම දැක්කා. එහෙනම් මේ සතරමා භූත තමයි මේ ලෝකයේ සෑම ඇලීමට ගැටීමට හේතු උනේ. එහෙනම් ඇලීමෙන් ගැටීමෙන් තමයි මේ සතරමා භූත නිර්මාණය වෙලා තියෙන්නේ. ඇලීමකින් දෙයක් ඇදුවාම අපි ඇලෙන්නේ නැද්ද? ගැටීමෙන් යමක් ඇදුනාම ඒක ගැටෙන්නේ නැද්ද? අකමැත්තෙන් දෙන්නේ එකතු වුණාම යාළුවෝ දෙන්නේ හැමදාම ගැටෙනවා. ඇයි? අදහස් පරස්පරයි විරුද්ධයි. ඇලීමෙන් අවංකකමින් දෙන්නේ යාළු වුණාම ඒ මිතුරන් දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඇලීමෙන් තියෙන නිසා අදහස් පුළුවන් තරම් එක සමානයි. විරුද්ධ වුණත් එක්කෙනෙක් තනි එක්කෙනාට එකඟ වෙලා ඒක අනුමත කරගෙන ඉදිරියට යනවා. එහෙනම් අපගේ භවයක් විතර උස තියෙන කය නිර්මාණය වෙලා තියෙන්නේ මොන වලින්ද? මේ ඇලීමේ ස්වභාවයෙන් ගැටීමේ ස්වභාවයෙන් එහෙනම් අපේ කය පුරාම තියෙන ප්‍රශ්නය මේක උදේ ඉඳලා රෑ වෙනකන් කල්පනා කරලා බලන්න එක්කෝ ඇලි ඇලි ඉඳලා තියෙනවා නැත්තම් ගැටි ගැටි ඉඳලා තියෙනවා සෑම චෛතසිකයක් තුලම ඝට්ටනයක් පවතිනවා නේද? සෑම චෛතසිකය තුළම ඇලීමක් පවතිනවා නේද? අපගේ සිත විවෘතව අපි යම්කිසි පොතක ලියන්න ගත්තොත් අපටම ලැජ්ජයි මේතරම් දරුණු සිටිවිලි කුමන්ත්‍රණශීලී සිටිවිලි කපටි සිටිවිලි අසත්පුරුෂ සිටිවිලි අනේ මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙනවනේ එහෙනම් මේවා ප්‍රාණ අණුත් එක්ක මිශ්‍ර වෙලා නේද මේ සී වෙන්නේ. ඒවා මේ සෛලවල තැම්පත් වෙනවා, ලේ ධාතුවේ තැම්පත් වෙනවා, ඉන්ද්‍රියන් තුල තැම්පත් වෙනවා, ස්නායු තුල තැම්පත් වෙනවා, විඥානයේ ගබඩා වෙනවා, මේ වායුවේ ගබඩා වෙනවා, විශ්වයේ තියෙන සෑම නාම රූප තුලම ගබඩා වෙනවා. කවදානම් මේක ගෙවලා ඉවර කරන්නද? කවදානම් මේ සංසාරයෙන් එතර වෙන්නද? පොඩ්ඩක් අනුකම්පා කරලා Taman ගැන කල්පනා කරලා බලන්න. Tamanට මේ කරගන්නේ අයුත්තක් නේද? අකටයුත්තක් නේද? ඇයි Tamanව Tamanම දුස්්‍ය කරගන්නේ? ඇයි Tamanට වේදනාව වැඩි කරගන්නේ? Tamanගේ මේ අසත්පුරුෂ සිටිවිලි, දුස්සීල සිටිවිලි, වේදනාව උත්පත්තිය ඇති කරන්නා වූ මේ සිල් නැති දුස්සීල දේවල් අපි මේ කයට ඇතුල් කරනකොට නැවත නැවත ඒක රාශි කරනකොට මේ ලේ ධාතුව විස වෙනවා ලේ ධාතුවේ ගුණය අඩු වෙනවා ලේ ධාතුවේ ධාරිතාව අඩු වෙනවා හේතුව මේක පිච්චෙනවා බලන්න අපේ ලේ විස වුණාම මේ ලේ වලින් නේද මාංශ හදන්නේ අස්ථි හදන්නේ ඉන්ද්‍රියන් සංවර්ධනය කරන්නේ ඒවට අවශ්‍ය සියලුම බඩු බාහිර ආදී ඒ රසායනික ද්‍රව්‍ය ලබා දෙන්නේ. ලේ දුසිය වුණාම, ලේ කම්පණයටපත් වුණාම, ලේ පිච්චෙන්න ගත්තාම, ලේ වලට ගොඩාක් අනවශ්‍ය තරංග එකතු වුණාම, ඒකෙන් මේ කය නිර්මාණය වෙනකොට දවස ගානේ නැති වෙන පොඩි වෙන මැරෙන සෛල නැවත පට්ටිකා අදනකොට ඒ හදන්නේ මේ දුසිය වෙච්ච අපිරිසිදු වෙච්ච දුකෙන් පිරිච්ච ලේ වලින් නේද? දැන් මුළු ਸਰවාංගෙම රිදෙනවා කියනක අහන්න දෙයක්ද? රිදෙන්නේ නැත්නම් නේද මේක පුදුමය? රිදෙනවා නම් මේක පුදුමයට කාරණාවක් නෙමෙයි නේද? එහෙනම් Taman සිතන ලෝභ සිතිවිලි, ద్వේෂ සිතිවිලි, මෝහ සිතිවිලි, රාග සිතිවිලි මේ චෛතසිකය තුල නිර්මාණය වෙලා මේ කම්පණයට මේ ප්‍රාණ අණුවත් එකතු වෙලා මේ සෑම සෛලයකම තැම්පත් වුණාම මේ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙලා මේ සෛලවල තියෙන අධික භ්‍රමණ වේගය තියෙන ඒවා අකාලයේ ගැලවිලා විසිරලා යනවා මධ්‍යස්ථව භ්‍රමණ වන වේගයේ තියෙන ඒවා න්‍යාස්තියේ පීඩන නිසා අධික භ්‍රමණ වේගයට පත් වෙනවා අධික ලෙස භ්‍රමණය වන අනුභවයට පත් වෙලා ඒගොල්ලෝ විසිරලා යනවා එහෙනම් මේ සෛල කැඩිලා තැලිලා පොඩි වෙලා විනාශයටපත් වෙනවා මේක නේද විකෘති ස්වභාවය විකෘති ස්වરૂපය අපේ මුහුණ දිහා බලනකොට වයස අවුරුදු 35යි පේනවා අවුරුදු 90ක් විතර ඇයි මේ අධික කෝපය මේ අධික ద్వේෂය පලි ගැනීම ලෝභය වෛරය රාගය කියන මේ පිච්චෙන අණු ටික නිස්පාදනය කළා මේ චෛතසිකයේ තුලින් ප්‍රාණය මිශ්‍ර කළා මේ චෛතසිකයේ තුලින් ඒ ප්‍රාණය මිශ්‍ර කරලා අපේ අලුත් නිස්පාදනය මුළු ਸਰවාංගයට බෙදලා දුන්නා ਸਰවාංගෙම ලෙඩ වෙලා වයසට ගිහිල්ලා උත්පල වුණා අපේ ආයතන වලට අමුද්‍රව්‍ය අරගෙන කරනු ලබන නිස්පාදන අනතුරුදායක නම් වැඩි දවසක් ආයතන පවත්වාගෙන යන්න බෑ ඒවා අකාලයේ බිඳ වැටිලා විනාශ වෙනවා. අපි ස්කාගාරයක මත්තන් අදනවා කියලා කියමු උදාහරණයක් වශයෙන්. එහෙනම් මේ ගන්නේ දුස්සීලයේ නේද ඇතුළට නිෂ්පාදනය කරන්නේ දුස්සීලයේ නේද? ඒ ආයතනයේ වැඩ කරන මිනිස්සු රටේ මිනිස්සු කාලයක් යනකොට දීබද්දෝ වෙනවා නේද? මුළු රටම ඉවරයි. හැමෝම මන්ද මානසිකයි ස්නායු මැරිලා කල්පනා කරන්න බෑ. අඩපණ වෙලා ශරීරයේ ශක්තිය නැහැ. රට සංවර්ධනය වෙන්නේ ගොවිතැන් වෙන්නේ ඇයි ඉදි කට්ටට නූල දාන්න බෑ අත වෙවුලනවා ස්නායු දුර්වල වෙලා එහෙනම් ලෙඩ ගොඩක් තියෙන රටක තත්ත්වය මොකද්ද කන්න බොන්න නැහැ අඳින්න නැහැ හැමදාම පිට රටවල ආධාරවලින් ජීවත් වෙනවා අන්න බලන්න தත්වය මේ විඥානයේ තුලින් මත් වීම ඇදුවාම රාගය ඇදුවාම ද්වේෂය ඇදුවාම, ලෝභය ඇදුවාම, මෝහය ඇදුවාම මේ නිස්පාදන නිසා මේ බඹයක් විතර උස තියෙන මේ රටට මේ ලෝකයට මේ නිස්පාදන බෙදලා දුන්නාම ඇස් මේවා ආහාරයට ගන්නවා කන් මේවා ආහාරයට ගන්නවා නාසය දිව මේවා ආහාරයට ගන්නවා කය මේවා ආහාරයට ගන්නවා සිතත් මේවා ආහාරයට ගන්නවා එහෙනම් අපේ චෛතසිකය තුලින් ලෝභ දේශ මොහ රාග මේවා නිර්මාණය කරලා නිස්පාදනය කරලා ප්‍රාණය දීලා මේවා ලේතාතු හරහා මේ ආයතන වලට බෙදලා දුන්නාම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ඉන්න පුරවැසියන්ගේ தත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්න. රාග ඇස් ඇවිල්ලා නිවනට ප්‍රමාද වෙලා ලෝභ ඇස් ඇවිල්ලා හැමදේම ලෝභයෙන් බලනවා රාගයෙන් බලනවා ද්වේෂයෙන් බලනවා ඇයි ආහාර අදලා දීලා තින්නේ ඒවා වලින් නේද? එහෙනම් මේ ඇස කන දිව නාසය සමසිත ලෝකෝත්තර වෙන්නේ කොහොමද? සිත දුස්්‍ය වෙලානේ. මේ සිත තුල කිසිම ධර්මතාවයක් නැහැනේ. අපගේ සිත තුළ තියෙන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් අවුල් වෙලා. එනම් මේ සිත ක්‍රමානුකූලව ධර්මානුකූලව විනයානුකූලව සත්පුරුෂ භාවය තුල සීලය තුල හිටියොත් විතරයි මෙයා හොඳ දේවල් නිස්පාදනය කරන්නේ. එහෙනම් කිරි නිස්පාදනය කරන්න කරන්න මේ රටේ කට්ටියගේ ඒ ශරීර සෞඛ්‍ය හොඳ වෙලා පෝෂ්‍යමත් ශරීරයක් ලැබිලා හොඳ ගුණයාපත් ශක්තිමත් දේහයක් ලැබිලා ඇටකටු වල ශක්තිය වැඩි වැඩිපුර වැඩ කරන්න පුළුවන් ශක්තිවන්ත පුරුෂයෝ බී වෙලා රට දියුණු වෙනවා. ඒ නමේ චෛතසිකයේ තුලින් අපි නිස්පාදනය කරන්න ඕනේ නිවනට අදාළ කරුණු සත්පුරුෂ කාරණා අපගේ ජීවිතය වල අපි නිස්පාදනය කළ යුත්තේ මේ ලෝකේ නිවීමට හදාලා කාරණා කුසලස්ස උපසම්පදා බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙච්චර ගැඹුරු කාරණාව මොනතරම් සරලව දේශනා කරනවද? එහෙනම් මේ චෛතසිකයේ තුලින් අපි කුසල් නිස්පාදනය කරනකොට මේ කුසල් චෛතසික මේ ප්‍රාණයත් එක්ක මිශ්‍ර වෙලා කම්පනයක් බවට පත් වෙනකොට තරංගයක් බවට පත් වෙනකොට ඒ තරංගයේ පුරාම පවතින අණු ටික මේ සෑම සෛලයකටම අනුගත වෙනකොට බලන්න අනුගත 90 කියලා කියන්නේ අධික භ්‍රමණය වෙන 90 මධ්‍යම ප්‍රමාණය භ්‍රමණය වෙන 90 නිවිච්ච ප්‍රමාණය භ්‍රමණය වෙන 90 මේ අනුවර්ග තුනට ගත වෙනවා එකතු වෙනවා මිශ්‍ර වෙනවා තැන්පත් වෙනවා අනුගත වෙනවා එහෙනම් මේ ආකාරයෙන් අනුගත වුණාම ඒ කට්ටිය කල්පනා කරන ගොඩාක් නිවිච්ච කට්ටියක් ඇවිල්ලා බොහොම ලස්සන කට්ටියක් ඇවිල්ලා එහෙනම් මේ නිවිච්ච කට්ටිය අධික භ්‍රමණය වෙන කට්ටියට වැදිලා න්‍යෂ්ටිගත වුණාම පීඩණය අඩු වෙනවා ඒ අයගේ න්‍යෂ්ටියේ ඒගොල්ලන්ගේ භ්‍රමණ වේගය අඩු වෙනවා මධ්‍යස්ථ භ්‍රමණය වෙන කට්ටියට මේ නිවිච්ච අණුවකින් වැඩිලා ඒගොල්ලන්ගේ න්‍යාස්තිගත වුණාම මධ්‍යස්ථ වෙන කට්ටියගේ අණුවේ වේගය තවත් අඩු වෙනවා. එතකොට එයා කැරකිලාගින් න්‍යාස්තියට එකතු වෙනවා. අධිකව භ්‍රමණය වෙන කට්ටියගේ න්‍යෂ්ටියට මේ නිවිච්ච කට්ටියගේ න්‍යෂ්ටිගත වුණාම ඒ කට්ටියගේ අධික භ්‍රමණ වේගය අඩු වෙලා මධ්‍යස්ථේ භ්‍රමණය වෙන කට්ටියටකින් එකතු වෙනවා බලන්න. කය සංවර වෙලා, වචනේ සංවර වෙලා, සිතවිලි සංවරලා මේ අණුව වෙනස් වෙනකොට මේ චර්යාව වෙනස් වෙලා. සිත වෙනස් කළාම ඒ සිත තුළින් ඇති වෙන තරංගය වෙනස් කළාම ඒක ගොඩාක් අන්තිම අවම මට්ටයේ පීඩණයකින් යුක්ත වුණාම ඒකේ සත්පුරුෂ භාවයෙන් පරිපූර්ණ වුණාම නිවනට අදාළ කාරණා අන්තර්ගත වුණාම ඒ පීඩණය තුල තියෙන සේරම අණු අන්තර්ගත වෙනවා අපගේ සෑම සෛලයක් තුලම සෑම ලේ ධාතුවක් තුලම බලන්න මේ ලේ ධාතුව සම්පූර්ණයෙන්ම නිවෙනවා අපි වාඩි වෙලා කල්පනා කරනවා මේ සංසාරයේ දුකයි. මේ ලබාපු මිනිසත් භවයේ මම පලනෙලන්ට ඕනේ. මම ගොඩාක් වේසුනා මේ ලෝකයේ දුක් විඳින්න. අද මං ඒ වාගේ දසගුණයක් වේසනවා මේ දුක් විඳින්න අදපු කාරණා ටික නිවලා දාන්න. එයා මේම කල්පනා කරගෙන භාවනාවෙන් සිට නිවනකොට ඒ අවස්ථාවේ නිවිච්ච සිත තුළ ඇති වෙන සෑම තරංගයක්ම අණු වලින් යුක්තයි. ඒකට යාගේ ප්‍රාණය මිශ්‍ර වෙලා ප්‍රාණය න්‍යෂ්ටිගත කරගත්ත නිවිච්ච තරංගය සෑම සෛලයකටම තැම්පත් වෙනකොට දැන් මේ සෛලවල තියෙන ඒ අණු තුනේම මේ නිවිච්ච අණු එකතු වෙනකොට මේ සෛල ඔක්කොම නිවෙනවා නේද? ලේ ධාතුවේ තියෙන සෑම අණුවකටම මේ නිවිච්ච අණුගෙන් එකතු වුණාම ලේවල කම්පනය පීඩනය අඩු වෙනවා නේද? අන්න බලන්න අදිරුදිර පීඩනය සාමාන්‍ය පීඩනය බවට පත් වුණා. එහෙනම් කැළඹිච්ච චේතනාවක් ඒ චේතනාවේ තියෙන අණු ටික තරංගය මේ රුධිර අණු වලට අනුගත වුණාම ඒක න්‍යෂ්ටියේ තියෙන පීඩනය වැඩි කරනවා ඒ රුධිර අණුවේ වේගය වැඩි කරනවා භ්‍රමණය වැඩි කරනවා රුධිර පීඩන රුධිර අණුවක ආයුෂ දින 120යි ඒක 40ක් 50ක් වෙනකොට ඒක මැරෙනවා අන්න බලන්න අකාලයේ මැරෙන ජීවියෙක් බවට පත් වෙනවා ලෝභය ద్వේෂය මෝහය රාගය කියන්නේ වෙන මොකවත් නෙමෙයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපගේ ජීවිතයේ අපි ලෝභ වෙනකොට, ద్వේෂ වෙනකොට, මෝහ වෙනකොට, රාග වෙනකොට ඒ චෛතසිකවල දැවෙන ස්වභාවය වැඩි. ඒ චෛතසිකවල කම්පණය වැඩි. ඒ චෛතසිකවල ගැටෙන ස්වභාවය වැඩි. අධික ඉලෙක්ට්‍රෝන ධාතුව තිබෙන විශාල කම්පනයකින් යුක්ත මේ තරංග ටික මේ සෛලවලට අනුගත වුණාම මේ ඉන්ද්‍රියන් මැරෙනවා අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා පෙනාලු වල සෛල මැරිලා කුණු වෙලා හරියට අවශෝෂණය වෙන්නේ නැහැ ප්‍රාණ වායුව වකුගඩු වලට මේ කම්පණය ගියාම සෛල කැඩිලා මැරිලා වකුගඩු රෝගාතුර වෙලා අක්මාව මැරිලා බඩවැඩවල වලට මේ කම්පණය ගියාම ඒ වල සෛල පොකුරලා කැඩිලා පොඩි වෙලා බඩවල් හැම තැනම තුවාල බලන්න අස්තිවල සෛල මිදිලා කැඩිලා ඇටකටු රිදෙනවා හැම මාංශයකම සෛල ලක්ෂ ගණන් ඒ ඒ සංදිවල කැඩිලා හැම තැනම රිදෙනවා මේ ආකාරයෙන් ඉසමුදුනේ ඉඳලා යටිපතුල වෙනකම් රිදෙනවා නම් ඉසමුදුනේ ඉඳලා යටිපතුල වෙනකම් වේදනාව තියෙනවා නම් හැම මාංශයක්ම පිටක්ම රිදෙනවා නම් එයා කවුද? ලෝභය, ද්වේෂය, මෝහය, රාගය උප්පරිම විඳින උප්පරිම කපටිකම් කරන මේ ලෝකයේ අසත්පුරුෂයන්ගේ තරංගයෙන් පළවෙනි තැන ගන්න සුදුසු කෙනා. ඇයි එයාගේ කයට මෙච්චර දුක් දීලා යා? කිසිම ලෙඩක් නැති, කිසිම දෝෂයක් නැති නිරෝගිමත් පුද්ගලයා මේ නිරෝගී ආවේ කොහමද? ආරෝග්‍යා පරමා ලාභා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ නිරෝගී භාවයේ පරම ලාභයක් උනේ කොහමද? එයා සීලවන්ත වුණ නිසා, සත්පුරුෂයෙක් වුණ නිසා, කුසල කර්මවල නිරත වෙච්ච නිසා, ಗುಣධර්ම වඩපු නිසා, භාවනා කරපු නිසා. එහෙනම් මේ උත්තමයා යහපත් මාර්ගයේ ගියා. එයාගේ සිතිවිලි වල කම්පණය අඩුයි, පීඩනය අඩුයි. අන්න බලන්න එයාගේ චෛතසිකය තුළ අවම පීඩනයේ තරංග මේ සෛල වලට අනුගත වුණා එකතු වුණාම මේ සෛලවල පීඩනය අඩු වුණා. එයා නිරෝගිමත් ඇයි සෑම සෛලයකම ආයුෂ වැඩි පීඩනය අඩු නම් පීඩනය වැඩි වෙලා භ්‍රමණ වේගය වැඩිනොත් ඉක්මනට කැඩිලා තැලිලා ගැලවිලා යනවා. එහෙනම් ආයුෂ අඩුයි අල්ප ආයුෂ. එහෙනම් නිරෝගිමත් කට්ටිය තමයි මේ ශාසනයට ගොඩාක් සුදුසු. ගොඩාක් රෝගාතුර වෙලා එනවා කියන්නේ එයාගේ චෛතසිකවල අඩුපාඩු වැඩි. ගොඩාක් අසනීප අමාරුකම් වේදනා තියෙනවා කියලා කියන්නේ යාගේ චෛතසිකයේ අපිරිසුදුභාවය වැඩි. එහෙනම් අපි ලෙඩ වෙලා තියෙන්නේ අපි නිසා නේද? අපගේ සිත්වල තියෙන ලෝභ, දේශ, මෝහ, රාග නිසා නේද? කොටස් 32ම අද කෑගගා දුක් විඳින්නේ. අපි නෙමෙයි අඬන්නේ. අපේ කොටස් 32ම අඬනවා. ඇස් වලින් නෙමෙයි කඳුළු වෙන්නේ. මේ කොටස් 32කින්ම කඳුළු වෙනවා හැම තැනම රිදෙනවා එහෙනම් රිදෙන්න අවශ්‍ය කර්මය තමන් විසින් අදාගෙන එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්න ඒ උත්තමයා තේරුම් ගන්නවා මේ ධර්මතාවය මා අමුතු එකක් මේ ලෝකයේ මේ ස්පර්ශ වෙන ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් මේ සසර නිමා කරන්න පුළුවන්. මේ ඇතුල් වෙන සෑම වායු පිණ්ඩයක් තුළම මේ ලෝකය අන්තර්ගතයි. මේ පෘථුවිය නිර්මාණය වෙන ක්‍රමවේදය මේ වායු පිණ්ඩය තුල තියෙනවා. බලන්න සියුම් ලෙස කල්පනා කරලා මේ වායුවේ තියෙන නාම රූප හරගෙන ඒවා නැවත කලාප වලට කඩලා ඒ කලාප වලින් පින්ඩ අයින් කරලා මේවා නැවත අණු වලට වෙන් කරලා නැවත පරමාණු වලට වෙන් කරලා පරමාණුත් වෙන් කරලා ඒක තුල තියෙනා පීඩණය වෙන් කරලා පීඩණය තුල තියෙන කම්පනය අයින් කරලා ඒක නැවත අවකාශයට එකතු කරාම මොකවත් නැහැ. ඒ මොකවත් නැති තැන ඒ පීඩණය ඒ අවකාශය තුලින් ඇතිවෙනා වූ පීඩණය නැවත කම්පණයටපත් කරලා ඒ කම්පණය තරංගයක් බවට පත් කරලා ඒ තරංගය නැවත පරමාණු වලට වඩා සියුම් අණු බවට පත් කරලා ඒ අණු කාලයක් දෙක තුන එකතු වෙලා එකතු වෙලා පරමාණු ඇදිලා ඒ පරමාණු දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙලා තනි තනි අණු ඇදිලා වේගයන් තුනක් මත භ්‍රමණය වෙන ක්‍රමවේදය ඇදිලා ඒ ක්‍රමවේදයට අනුව වේග තුනට අනුව ඒගොල්ලෝ ඒක රාශි වෙලා භූත කොටාස ඇදිලා ඒ භූත කොටාස එකතු වෙලා නැවත මේ විශ්වතරල හැම එකක්ම නිර්මාණය වෙලා ඒ නාම රූප වලින් ඇතිවෙච්ච භූත කොටාස අතරට විඥාණය ඇතුල් වෙලා සත්වයෝ බී වෙලා මිනිස්සු බී වෙලා නැවත ලෝභ දේශ මොහ රාග බී වෙලා ඒකෙන් දුක බී වෙලා ඒකට නිවීමේ අවශ්‍යතාවය බිහි වෙලා පාරමිතා පිරීම බිහි වෙලා බෝසත් චරිත බිහි වෙලා බුද්ධත්වයේ බිහි වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ බිහි වෙලා අර පළවෙනි තැනෙන් ආපු කෙනා මේක නිවාගෙන පළවෙනි තැනට යනවා ආවේ කොහෙන්ද එතනින් නේද යන්න ඕනේ එහෙනම් ඵලයට විසඳුම හේතුවට යන එක නේද එහෙනම් හේතුව විසඳුවොත් නේද ඵලය විසඳෙන්නේ බලන්න හැමදේම ඇති වෙච්ච ක්‍රමවේදයටම ක්‍රමක්‍රමයෙන් එයා නැති වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා නිර්වාණ තලයට ගින් සමවදිනවා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඇති වෙච්ච හැම දෙයක්ම නැති කරන ක්‍රමයකුත් තියෙනවා. ඇති වුණා නම් නැති වෙන්නත් ඒ ක්‍රමේ එපාය. එහෙනම් අපි ආහාරය හදනවා හරි ප්‍රණීත බත් ටිකක් එළවලු බත් ටික හදලා අපි කියන මේක ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. මේක වතුර දාලා තම්බලා මේක උයලා එළවලු කපලා දාලා ටෙම්පරාදු කළා මේක මේම ඇදුවයි කියලා අපි නිර්වචනයක් දෙනවා. නැති වෙන ක්‍රමවේදය මොකද්ද? රස්නේ අයින් කරනවා. ඒකේ තියෙන වතුර ටික අයින් කරනවා. මොනවද දැම්මේ? ඒ ටික ක්‍රම ක්‍රමයෙන් අයින් කළාම ඒක සීතල වෙලා යනවා. ඒ රස්නේ තියෙනවා රස්නේ දුන්නා. ඒ දීපු රස්නේ නැවත ගත්තාම රස්නේ නැහැ කියනකොට ඒකේ නියම ස්වභාවය සීතල වෙලා යනවා. අලුත් කියලා අපි එකක් දුන්නා. ඒ අලුත් කියන එක ගත්තාම පරණ වෙලා යනවා. ඒකට කියනවා පිලුණු වුණා. බලන්න. ඇති වෙච්ච ක්‍රමයටමයි නැති වෙන්නේ. ඉපදෙනකොට අපට දත් තිබුණ නැහැ. හරියට ඇස් පෙනෙන්නේ නැහැ. කන් ඇයෙන්නේ කතා කරන්න බෑ, ඇඟෙන්නේ දැනෙන්නේ සිතෙන්නේ දැන් වයසට යනකොට ඇටත්තෑව යනකොට පේනව අඩු නේද? ඇයෙනව අඩු නේද? අර දත් නැති කාලේ වගේ දත් වැටි වැටි දැන් ආයි මේ තල්ල විතරනේ ඉතුරු වෙලා තියෙන්නේ. පොඩි කාලේ ඇවිදින්න බෑ, දුවන්න පනින්න ගස් නගින්න බෑ. එකතන නිදාගෙන බලාගෙන ඉන්න දැන් ආයි ඔත් පොළ වෙලා එකතන නිදාගෙන ඉන්නව නේද? පොඩි කාලේ මල මූත්‍රා ඇඳේ නේද කලේ? ඒ හැදුමේ නේද කලේ දැන් ආයි ඒක කරනවනේ. දැන් සිතා ගන්න බෑ. දැනෙන්නේ ඇඟෙන්නේ කල්පනා වෙන්නේ ඔක්කොම අඩු වේගන යනවනේ. එහෙනම් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා නම් මේ ලෝකේ ඒ ක්‍රමයටම නේද මේක නැති වෙන්නත් ඕනේ. මේ කය තුල මේ බඹය තුල මේ අනිත්‍යතාවයේ ධර්මය පරිපූර්ණව පවතිනවා. අම දෙයක්ම නිර්මාණය උනේ යම්කිසි සමීකරණයක නම් මේක විසඳිලා ඉවර වෙන්නත් ඕනේ. ඒ සමීකරණයට මේක ආස්වාස ප්‍රාස්වාස තුල පවතින ඉයළම තලයේ එක ගැඹුරු ධර්මතාවයක්. එහෙනම් අපි ආනාපාන සති භාවනා කරනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ වගේ ගැඹුරු ධර්මයන් මේ ලෝක නිර්මාණය වෙන ධර්මයන් මේ අනිත්‍ය තුල තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අපේ කයට ඇතිවෙන දුක ඇතිවෙන හේතු සන්තෝෂය ඇතිවෙන හේතු අපි ලෙඩ වුණේ අපි නිසාමයි. අපි දුසිය වුණේ අපි නිසාමයි. මෙච්චර වේදනා අටගත්තේ අපේ චෛතසිකවල තියෙන අපිරිසිදුභාවය නිසාමයි. අදත් අනාගතයේ තව ලෙඩ රෝග බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙන්නේ අපේ දුස්සීලභාවය නිසා, දුස්සීභාවය නිසා මිසක් තව කෙනෙකුගේ හේතුව නිසා නෙමෙයි ඒ ඵලය අපට ලැබෙන්නේ අපේ හේතුව නිසාමයි. එහෙනම් ආනාපාන සති සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? මේ විශ්වය පිළිබඳ සම්පූර්ණ දැනුම. මේ බඹයක් විතර උස තියෙන මේ විශ්වය පිළිබඳ දැනුම. ආනාපාන සති සූත්‍රය කියලා කියන්නේ මේ ලෝකයේ පවතින විද්‍යාව, විදහා දැකීමේ ඥාණය, විදර්ශනාව, විදහා දකිනවා, දර්ශනය කරනවා. බලන්න තථාගතයන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ තුලින් මේ තරම් ගැඹුරු දෙයක් මේ ලෝක සත්‍යයට දේශනා කළා. නමුත් අපි දැනගෙන හිටියා මේ ආස්වාසය ප්‍රාස්වාසය කරන්නේ නිකන් උලඟක් කියලා නෑ. ඒක තුල මුළු ලෝකෙම මේ විශ්ව තරලයේම අන්තර්ගතයි. එහෙනම් මේ ප්‍රඥාව මේ දැනුම අවබෝධය අපට ලැබුණාට පස්සේ දැන් මේ ගමන තවත් සාර්ථකයි අපි දන්නවා මේ ලෝකේ ඇති වෙන්නේ කොහමද නැති වෙන්නේ කොහමද මේ ලෝකේ පවතින්නේ මොන ආකාර ස්වභාවයකද කියලා එහෙනම් අපගේ ජීවිතවල මේ සෑම අවස්ථාවක් තුළම මේ ආනාපාන සතිය තුළින් අපි ගොඩාක් ගැඹුරු දේවල් ස්පර්ශ කරනවා මේ ආනාපාන සතිය තුළ මොනවද නැත්තේ කියලා බලනකොට අපි බලනවා මේ නැති දේ හොයන්න පුළුවන් කමක් නැහැ මොනවද තියෙන්නේ කියලා ඇහුවාම තියෙන දේවල් කියන්න පුළුවන් කමක් නැහැ. ආයස මදි. එහෙනම් ආනාපාන සතිය කියලා කියන්නේ මේ ලෝකයේ සෑම ප්‍රශ්නයකටම දීපු උත්තරයක් ලෝක උත්තරයක් අපි කියන ලෝකෝත්තර කියලා කියන්නේ මොකද්ද ලෝකෙටම දෙන එකම උත්තරය ලෝකෝත්තරය මේ ලෝකයේ එක ප්‍රශ්නයක් පවතිනවා දුක ඒ දුක කියන ප්‍රශ්නය නාම රූප নানা ප්‍රකාර අරගෙන ඒක වෙනස් වෙලා විවිධ ස්වરૂපවලින් පවතිනවා මොන නාමයෙන් රූපයෙන් ආවත් මොන ස්වરૂපයෙන් ආවත් මොන මානසිකත්වයෙන් ආවත් ඒක තුල තියෙන දුක නම් ඒකට තියෙන එක උත්තරයක් නේද එහෙනම් මේ ලෝකයේ තියෙන ප්‍රශ්නෙට තියෙන උත්තරය තමයි ලෝක උත්තරය ලෝකෝත්තරය එහෙනම් මේ උත්තරේ හොයාගෙන යන සංගය තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එහෙනම් අපි මේ ලෝක උත්තරයට හම්බ වුණා අපි මේ ආනාපාන සතිය තුළින් මේ ලෝකෝත්තර ස්පර්ශ කළා මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන ක්‍රමවේදය දැක්කා ලෝකේ නිර්මාණය වෙන සතරමා භූත නිර්මාණය වෙන මේ ප්‍රශ්න නිර්මාණය වෙන උත්තරේ නිර්මාණය වෙන ක්‍රමවේදය අපි දැක්කා එහෙනම් මේක අපගේ ජීවිතයේ විශේෂ ධර්ම දේශනාවක්. මේ අනුශාසනාව මේ අවබෝධය අපගේ ජීවිතයේ සසර දුක නිවා ගන්න විශාල ශක්තියක් ධෛර්යයක් අපට. එහෙනම් මේ අවබෝධය නිතරම සීතබා ගන්න. නැවත නැවත මේ ධර්ම දේශනාවල තියෙන අන්තර්ගත වෙච්ච ගැඹුරු ධර්මය තමන් නැවත නැවත සී කරන්න. සෑම මොහොතක් තුළම මේ අන්තර්ගත වෙන කාරණා මෙනෙහි කරමින් ඒක චිත්තානුපස්සනාවට ලක් කරන්න භාවනා යෝගිව මේක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ ලෝකයේ කිසිම නාම රූපයකට අපි අවු වෙන්නේ අපි දන්නවා මේ ඇති වෙන ක්‍රමවේදය මේකයි කෙනෙක් දිහා බලලා මං රාගෙන් හිතනකොට රාගය තැම්පත් වෙන්නේ කොයිද මගේ කයේ නේද මගේ ලේ ධාතුවේ නේද මගේ විඥාණය නේද මම රාගයෙන් වැඩි වෙලා මේ කය දවනවා ගිනි කෝරා පත්තු කරලා කය තිබ්බා පිච්චෙනවා නේද? එහෙනම් මේ රාග සිටිවිල්ලෙනුත් ඇති උනේ මේ කය පුච්චන එක. द्वේෂයක් ඇති වෙනවා. द्वේෂේ තැම්පත් වෙන්නේ තමන්ගේ සෛලවල, තමන්ගේ ලේවල, තමන්ගේ විඥානේ. අන්න බලන්න ආයි ගිනි කෝරා අරගෙන අර දරලියක් අරගෙන තමන්ගේ කයට ඇතුල් කළා. එහෙනම් ගිනි කූර ගිනි දැල්ල Tamange කයට ගෙනල්ලා තිබ්බාම ගින්දර කයට ඇතුල් වෙනවා නේද? කෑ ගන්නවා නේද? පිච්චෙනවා කියලා. එහෙනම් දරලියා හොඳට ඇවිලෙනකොට Tamange අතින් ගිහිල්ලා ඒ පිච්චෙන තැන අල්ලලා බලන්න අල්ලට මොනවද වෙන්නේ කියලා. ඒ සේරම ගින්දර රස්න මේ කයට ඇතුල් වෙනවා. දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. එහෙනම් මේ द्वේෂය කියන තරංගය මේ අණු වලට ඇතුල් වෙනකොට ඒ තරම් පිච්චිලා දරා ගන්න බැරි වේදනාවක් එනව නේද? මේ ලෝභයේ කියන මේ අධික වේදනාව තියෙන පිච්චෙන තරංගයේ මේ සෛර වලට ඇතුල් වෙනකොට ඒගොල්ලෝ කෑගගා මොරදෙනව නේද? දැවෙනවා, පිච්චෙනවා, ඇති ඇති කියලා ඒත් නවත්තන්නේ තවත් හිතනවා රාග හිතනවා ලෝභ ඉස හිතනවා ද්වේෂ හිතනවා වෛරය ගැන කල්පනා කරනවා එහෙනම් තමන්ගේ කය මේ තරම් දවන්නේ ඇයි රාග ద్వේස මෝහ වලින් තමන්ගේ කය මේ තරම් විනාශ කරන්න මොනතරම් වෛරයක් මේ කයට තියෙන්න ඕනේද කෝපකන්ති පාරමිතාව තථාගත ශ්‍රාවකයන්ගේ මහා සංගුණ මෛත්‍රී ගුණාංගයේ කෝ ඒවා අතුරුදාම් වෙලා නේද තමන්ගේ කය මේ තරම් විනාශ කරගන්නට අසත්පුරුෂ සිටිවිලි සිතනවා නම් මේ ඉන්ද්‍රියන් අකාලේ ලෙඩ කරලා මරලා දාන්න මේ තරම් වෛර වෙනවා නම් තමන්ගේ බඹයක් විතර උස තියෙන මේ කය කමටානම් මේක විද්‍යාගාරයක් මේක පරීක්ෂණයට භාජනය කරලා නාම රූප ධර්ම වලින් විමුක්තිය හදාගන්න ලැබිච්ච උපකරණයක් මේ උපකරණේ ඇයි බිම දාලා පාගන්නේ ඇයි මේකට නිඳා කරන්නේ? ඇයි මේ උපකරණය වැඩක් ගන්න නැතුව මේක දරට දාන්නේ? මේක දැවිලා යනවා, පිච්චිලා යනවා, සෑම කොටසක්ම අකාලේ මැරිලා යනවා. බලන්න අපිට අපි මෙච්චර වෛර කරලා තව කෙනෙකුට පාණාතිපාතා වේරමණී කියන්නේ කොහමද? එහෙනම් ඉස්සෙල්ලාම අපේ ප්‍රාණය විනාශ වෙනවා. ඒක නවත්තලා ඉන්න එපාය. අපේ චෛතසික නිසා මේ තරම් මේ කය විරූප වෙලා මේ සෛල කැඩිලා විදිලා තැලිලා පොඩි වෙලා මේ රූපේ දිහා දැක්කාම පේනවා යාගේ සීලවන්තභාවය කොච්චරද කියලා. එයාගේ අංග ලක්ෂණ දිහා දැක්කාම එයාගේ වැඩිපුර තියෙන द्वේෂය මොකද්ද කියලා අපට පේනවා. එහෙනම් අපේ කයට මේ තරම් නිඳිත වශයෙන් අපි කටයුතු කරනවා නම් මේ ලෝකේ ඉඟන්නේ කොටවත් එච්චර දඬුවමක් දෙන්නේ නැහැ. අනුකම්පා කරනවා. එහෙනම් මේ කයට ඒ තරමින්වත් අනුකම්පා කරන්න. තමන්ගේ ජම්ම වෛරකාරයෙන් පලි ගන්නවා වාගේ. ලෝභ දේශ මොහ රාග සිටිවිලි කරනකොටගෙන මේ කයෙන් පලිගන්න එක නේද මෙච්චර කාලයක් කරලා තියෙන්නේ. ලෝභය පුරුදු කළා, ద్వේෂය පුරුදු කළා, මෝහය පුරුදු කළා, රාගය පුරුදු කළා, වෛරය පුරුදු කළා බලන්න මේ කයට කිසිම අනුකම්පාවක් නැතුව මේ කයෙන් කොච්චරනම් අපි පලිහරන් තිනවද අපගේ කයෙන් මෙච්චර පලි ගන්නවා නම් කෝ අපි අදින්නා දානේ රැකලා නැහැ අපේ චෛතසිකවල තියෙන මේ දුස්සීල භාවය නිසා අපේ නිරෝගිකම අතුරුදාන් වුණා අපගේ සාමය අතුරුදා වුණා දුස්සීලභාවයෙන් ඉන්න කෙනෙකුට කිසිම කෙනෙකුගෙන් අනුකම්පාවක් නැහැ හැමෝම දොස් කියනවා නරක මිනිසයා දුස්සීලය අසත්පුරුෂයා මේම කතා කරනවා එහෙනම් අපේ සාමය අපි විනාශ කළා අපගේ ජීවිතවල තියෙන ප්‍රීතිය විනාශ කළා සංගේක් නම් අනිත්‍ය සංගයා වහන්සේලාගේ අකමැත්තට වාජනය වෙනවා ගීයක් නම් බොහොම ඉක්මනට ගෙදරින් යන්න පුළුවන් භාර්යාවයි දරුවෝ ටික එකතු වෙලා එයාව එලවනවා. එහෙම නැත්නම් යන්න කටයුතු කරනවා. එයා අසත්පුරුෂයෙක් නම් ඒ ගෙදර එයාට වැඩි දවසක් ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ සත්පුරුෂයෙක් නම් කවදාවත් එයාට යන්න පුළුවන් කමක් නෑ යන්න දෙන්නේ නෑ. දොරවල් වල පියාගන්නවා. සත්පුරුෂයාට මේ ලෝකයම බොහොම කැමතියි. දොරවල් ටික ඇරලා තියලා රෙදි ටික හොතලා අතට දෙනවා නම් ඒ මොකද්ද ඒකින් කියන්නේ? එයා අසත්පුරුෂයෙක්. එයාත් එක්ක ඒගොල්ලෝ ඉන්න කැමති නෑ. එහෙනම් අද ගොඩාක් කට්ටිය ගෙවල් වලින් එලවලා එළියට යනවා. එහෙම කෙනෙක් අපට හම්බුනත් අපි දැනගන්න ඕනේ එයාට gedera ඉන්න බැරි ඇයි? එයාගේ අසත්පුරුෂභාවය. සත්පුරුෂභාවය තිබුණොත් ඔඩොක්කු එතියාගෙන ඉන්නවනේ. කවල පොල හොරතල් කරනවනේ. යවන්නේ නෑ. එහෙනම් එළියට එනවා කියලා කියනකොටම අපිට ප්‍රඥාව ඇති වෙන්න ඕනේ මෙයා කවුද කියනක පිළිබඳව. එහෙනම් මේ ලෝකේ අපගේ සිතවිල්ල අපගේ ಗುಣධර්ම තමයි මේ ලෝකේ අපව මොන මට්ටමින් තබනවද කියන එක තීරණය කරලා තියෙන්නේ. අපේ නිදාස අපි විනාශ කරලා පැරගත්තා. අපගේ සාමය පැරගත්තා. අපගේ ප්‍රීතිය පැරගත්තා. මේ මිනිසත් භවයේ ಗುಣධර්ම වඩන්න තියෙන කාලය පැරගත්තා. ලබාපු මිනිසත් භවයෙන් වැඩගත්තේ නෑ ඒක විනාශ කළා. මේ ඔක්කොම හොරකම් නෙමෙයිද? අපෙන් අපි කොච්චර හොරකම් කරලා තියෙනවද කල්පනා කරලා බලන්න. රාගයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා, වෛරයෙන් මත් වෙලා, ద్వේෂයෙන් මත් වෙලා මොනතරම් මේ ආයතන අයෙන් කාමයේ වර්ධව ඇසිරුණාද? ඇස කන දිව නාසය සමසිතෙන් අපි සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න එක විනාඩි පාකිටියද යනතරමක් අපි ගියේ පැවත්මට නේද කරන තරමක් දේවල් කරලා තියන්නේ පැවත්මට නේද අන්න බලන්න කල්පනා කරලා කරන තරමක් බොරු නේද කරලා තියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කෝ සත්‍යවාදීව කටයුතු කරලා නැහැ හැමදාම පැවත්මට ගියා නම් මේ ලෝකයේ පැවැත්ම කියන්නේ බොරුවක්. කෝ එදා තිබිච්ච වස්තු අද නැ ඔක්කොම පෞරාණිකයි. අලුතෙන් ගත්ත සරප්පු දෙක මාස තුනෙන් පරණ කියලා අපේ කටින් අපි කියනවා නම් මගේ ඇඳම පරණයි කියලා කියනවා නම් දත්බුරුසෝ පරණයි කියලා කියනවා නම් කො මේක ඇත්තක් නෑනේ ඔක්කොම බොරුනේ එහෙනම් බොරුවේ සරණ ගියාම එයා නේද මුසාවාදයේ පළවෙනි ජයග්‍රාහකයා එයා බොරුවේ සරණින් ගිහින්. බොරුවට වැඩ කරලා බොරුවට සේවය කරලා එනම් මේ හැම කාරණාවක් තුළින්ම එයා නිවනට ප්‍රමාද වෙලා නිවනෙන් ඈත් වෙලා එහෙනම් කල්පනා කරලා බලන්න එයා මජ්ජපමා දට්ඨානා වේරමණී මුසාවාදා වේරමණී කාමේ සුමිච්ඡාචාරා වේරමණී අදින්නාදානා වේරමණී පාණාතිපාතා වේරමණී අපි ආපස්සට ආවා පළවෙනි ශික්ෂාපදයට. එහෙනම් මේ සෑම කාරණාවක්ම එයා කරලා පස් පවුම කඩලා හැබැයි කියන්නේ සිතකය වචනේ පිරිසුදුයි මොකවත් උන්නේ මට දැන් තියෙන්නේ නිවන් දකින්න විතරයි. නිවන් දකින්නේ කොහමද මේ අඩුපාඩු ගොඩ? මේවා සබන් දාලා රින්සෝ දාලා හොදන්න බෑ. මේවා ගලේ අතුල්ලලා යවන්න බෑ. ඒ තරම් මේවා කාවැදිලා තථාගතයන් වහන්සේගේ ධර්මයේ 2600ක් පැවතිලා මේ 2600ම එයා මේ භවයේ ඇවිදිලා මොකවත් ඇදිලා නැත්තම් දැන් සිවුර දැම්මාම හැදෙයිද මේ ඉටුපැයට මේ තප්පරයට හදන්න පුළුවන් මේක මොකද්ද මේ සෙනික නූල්ස්ද මේක විනාඩි 5 නැදෙන්න එහෙම ඇදෙන්නේ නැහැ මාන වෙලා දැන් අවුරුද්දයි කෝ සෝවන්වත් නැහනේ, කමටන් නැහනේ, හරියට මේවා කියලා දෙන්නේ නැහනේ. එහෙම ඇදෙන්නේ නැහැ මේවා. මේවා සෙනික නූර්ලස් වගේ විනාඩි පහෙන් ඇදෙන ඒවා නෙමෙයි. මේ කය පුරාම තියෙන ලෝභය නම්, ద్వේෂය නම්, මෝහය නම් මේවා ඔක්කොම නිරෝධ කරලා ඉන්න ඕනේ. ඵලයකටපත් වෙන්න. මේ හැම අඩුවක්ම අදලා ඉන්න ඕනේ සිත නිවන්න. මේ අඩු අදයේ ආපු එකක්ද අසංකේය කෝටි ප්‍රකෝටියක් විතර එකතු කරපු tempatuව අවුරුද්දෙන් අදන්න පුළුවන් දක්ෂයෙක් මේ ලෝකේ ඉන්නවද? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේකට උපරිමේ අවුරුදු 8ක්වත් ඕනේ. එහෙනම් මාස තුනෙන් භාවනා වෙන්නේ අවුරුද්දකින් සෝවන් වුන්නේ නැහැ කියලා දමලගාලා ගියාම ඒ කියන්නේ යා මේ ලෝකේ කවදාවත් කිසිම බුද්ධ ශාසනයක සෝවාන් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් මෙතන මුළු ජීවිත කාලෙම කැප කරලා එයා අප වෙලා මාන්සි වෙලා ගොඩාක් වේසලා වැඩ කරනකොට එයාට තේරෙනවා මේ භවේ නැත්තම් කවදරි නිවන් යන්න මට අද අදන්න පුළුවන් ටික මං අවංකවම අදනවා හැම දෙයක්ම මං අත්තරිනවා අත්තරීමේ පුරුද්දක් මං අන්තිමට අත්තරිනවා ඔරුවයි අබලයි විසි කරලා මං එගොඩට යනවා මම ඈතර වෙච්ච ඔරුව මං අල්ලාගෙන ඉන්නේ ඒක උස්සාගෙන යන එකක් මට කරදරයි. මේ විදිහට මේ ලෝකේ හැම දෙයක්ම අත්හැරලා නිරෝධ වෙන්න නිරෝධගාමිනී පටිපදාවටපත් වෙන්න අද ඉඳලා මේ ඇස කන දිව නාසය සමසිතෙන් ලෝභ ද්වේෂ මෝහ රාග වඩන එක නවත්තමු අපගේ ඇස කන දිව නාසය සමසිත තථාගතයන් වහන්සේගේ මල් ආසනේ පූජා කරමු මාගේ කය තථාගතයන් වහන්සේට පූජා කළා පූජා වේවා පූජාම වේවා අද ඉඳලා මේ ඇස් දෙක තථාගතයන් වහන්සේට සම්බුද්ධ ශාසනයට අයිති මම නිවන විතරයි මේ ඇස් දෙකෙන් දකින්නේ මගේ කන් දෙක මම පූජා කළා භාග්‍යතුන් වහන්සේට මේ කන් දෙක තථාගතයන් වහන්සේගේ ශාසනයට අයිති යාපතම මට ඇසේවා සත්පුරුෂ වචන ඇසේවා නිර්වාණ පණිවිඩය ඇසේවා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාග්ය මේ කන් දෙකට උදා වේවා. ಜಾති ಜಾති ගානේ මන් නොකලපු දේ මං අද කරන්න කැමතියි. මාගේ ජීවිතයේ මේ භවයේ නිර්වාණ භවයේ බවට පත් වෙලා මේ සංසාරයේ දුක නිවා ගන්න මේ කනට යහපත් දේවල් කමටාම්ම ලැබේවා කියලා අපි සාදුකාරයක් දෙමු මේ කටින් මං කතා කරන තරමක් කතා කළේ දුස්සීල දේවල් පරුසා වාචා කතා කරලා මිනිසුන්ගේ සිතට පහට වේදනා දුන්නා. අනේ මගේ මුළු කයම ලෙඩ වෙලා හැම තැනම රිදෙනවා. ඒ දීපු වේදනාවල් නැවත පොලි එක්ක මට ලැබිලා. මං පිසුනා වාචා කතා කළා. ඒ නිසා මිනිස්සු මට දොස් කියනවා, නිନ୍ଦා කරනවා, අගෞරව කරනවා, පොලිත් එක්ක ලැබිලා. සම්පප්පලාපා කතා කළා. ඒ නිසා මිනිස්සු මගේ ළඟට ඇවිල්ලා අනවශ්‍ය දේවල් කතා කරනවා. අවශ්‍ය දේවල් මොකවත් කියන්නේ මේ තරම් නාම රූපවල නිර්වාණ ධර්ම තියෙනවා. කවුරුත් ඕවා කියන්නේ ඔක්කොම කතා කරන්නේ ඕපදූපා. බලන්න මම කරපු දේවල් පොලි එක්ක මට ලැබිලා ඉස්වචන කතා කළා. මට ඇහෙන්නෙම ඉස්වචන මොකවත් ලැබෙන්නේ සාදු සාදු සාදු අද ඉඳලා මම මගේ කටින් නිර්වාණය විතරක් කතා කරනවා. නිවීමේ පණිවිඩය විතරක් කතා කරනවා. මා ලබාපු මිනිසත් භවයේ මේ මුඛය භාග්‍යතුන් වහන්සේට මම පූජා කළා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නිවීම වෙනුවෙන් දුක නිවා ගැනීම වෙනුවෙන් මම මේ වචනය මේ කට පාවිච්චි කරනවා. ඒම පාවිච්චි කරලා මම මේ නිවනට දේවල් කතා කළාම මගේ කනට නිවනට විතරක් අදාළ දේවල් ඇහෙන්න පටන් ගන්නවා. එහෙනම් අද ඉඳලා මාගේ කට නිවනට පාවිච්චි කරමි. නිවනටම පාවිච්චි වේවා. නිවනට අදාළ දේවල් විතරක් කතා කරන්න. ඒ වාග්ය උදා වේවා. වාසනාව උදා වේවා කියලා සාදුකාරයක් මාගේ කය මාගේ ජීවිත කාලය පුරාම මම අකටයුතු දේවල් වලට ආයෝජනය කළා රාගයෙන් මත් කළා ද්වේෂයෙන් මත් කළා ලෝභයෙන් මත් කළා මම්මුලා කළා අනේ මං කරගත්ත විපතක මාත මං තරම් අසරණ කරපු මාව අසරණ කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙක් මට අකටයුත්තක් කරලා නැහැ. මං තරම් මං කරගත්ත දේවල් එහෙනම් මට මං කරලා තියෙන තරමක්ම අකටයුතු දේවල් කරලා නිന്ദා සාගත දේවල් කරලා අපාස කරලා අගෞරව කරලා මාගෙන් මම මෙච්චර පලි ගත්තා අද මම මේ කය තථාගතයන් වහන්සේට පූජා කරනවා මේ සම්බුද්ධ ශාසනයට පූජා කරනවා පූජා වේවා පූජාම වේවා මේ කයේ සෑම චර්යාවක්ම තථාගතයන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන විදිහට මම කටයුතු කරමි අද ඉඳලා මාගේ චර්යාවලින් මේ සම්බුද්ධ ශාසනයට කැළලක් නොකරමි මේ සංඝයාට කිසිම අගෞරවයක් නොවන විදිහට මම කටයුතු කරමි අද ඉඳලා මාගේ කය ධම්මචර්යාවේ ඇසුරුවමි භාග්‍යතුන් වහන්සේගේ සරණ යන තථාගතයන් වහන්සේගේ සුළඟින් සුළඟිල්ල අල්ලාගෙන ඒ රහත් ඵලය ලබා ගන්නට ගිය ඒ රාහුල කුමාරයා වාගේ මම තථාගතයන් වහන්සේගේ සුළඟිල්ල අල්ලාගෙන මේ බුද්ධ සීවරේ දරාගෙන රාත් වෙන්න තථාගතයන් වහන්සේත් එක්ක ජේතවනාරාමයට යමි සෑම අඩියක්ම මම නිවන පිණිස තබමි සෑම ඇසිරීමක්ම නිවන පිණිස කරමි සෑම චර්යාවක්ම නිවීම පිණිසම කටයුතු කරමි කියලා සාදුකාරයක් දෙන්න. මේ සිතේ මම මොනතරම් අකුසල කරගත්තද, පාප කර්ම කරගත්තද, මොනතරම් නින්දෙද දේවල් මං සිතුවද, ලෝභ, දේශ, මෝහ, රාග වලින් මත් වෙන්න, පංචකාමයන් පිනවන්න මොනතරම් සැලසුම් කෙරුවද, අනේ මම මේ සිතෙන් කරගත්තා වූ විපතක මාත මං වාගේ දුස්සීලයක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. මම මට විශාල දුකක් එකතු කරගත්තා. මම විශාල විපත්තියක හිමිකම් කළා. අද මම මේ සිත තථාගතයන් වහන්සේට පූජා කරනවා. මේ විහාර මන්දිරයේ පූජා කරලා තථාගතයන් වහන්සේට ආරාධනා කරනවා. අනේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ මට අනුකම්පා කරලා මගේ සිත තුළ මේ සිත නැමැති විහාරය තුළ ඔබ වහන්සේ වඩින්න ඔබ වහන්සේ මේකේ වැඩහින්න මාරයා මට ගොඩාක් දුස්සීල කටයුතු වලට පුරුදු කරලා මේ විහාරය අපිරිසිදු කළා. අද ඉඳලා මේ විහාරයේ තථාගතයන් වහන්සේට පූජා කරමි. භාග්‍යවතුන් වහන්සේ මගේ විහාරස්ථානයට වැඩම කරලා මගේ සිතේ වාසය කරන්න නිර්වාණය පමණක් සිතන විදියට මට හිතන්න මං කැමතියි. අද ඉඳලා නිවීමේ කාරණා මට කල්පනා වේවා. දුක නිවන අදාස් පාළ වේවා. සද්ධර්මය විතරක් මාගේ සිටිවිලි වල අත්මතු වේවා නැවත නැවත ඇතිවෙන්නා වූ සෑම චෛතසිකයක්ම මාගේ විමුක්තිය පිණිසම සිටේවා මාගේ සිත භාග්‍යවතුන් වහන්සේටත් මේ සම්බුද්ධ ශාසනයටත් පූජා කරමි පූජාම වේවා බොහොම ඉක්මනට නිවීමේ කටයුතු සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙනවා. එහෙනම් අද අලුයම පාන්දර අපි සාකච්ඡා කරපු ධර්මය ආනාපානා සති සූත්‍රයේ තුලින් අපි මේ අවබෝධ කරගත්තා වූ සතරමා භූත පිළිබඳ අවබෝධ මේ භූතයන් එකතු වෙලා ඒක රාශි වෙලා අට ගන්නා වූ ධර්මතාවයන් අපගේ ජීවිතයත් එක්ක කොච්චර සම්බන්ධකම් පවත්වනවද අපගේ ජීවිතවල ඇතිවෙන සෑම ප්‍රශ්නයකට මුල ඇතිවීම නැතිවීම අපි අවබෝධ කළා මේ සතරමා භූතය තුලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් අපගේ ජීවිතයට අපි කරගත්තා වූ අකටයුතු කරගත යුතු යහපත් දේවල් හැමදේම අවබෝධ කළා. එනම් මේ නිර්වාණ පණිවිඩයේ ධර්ම දේශනාව මේ කමඨාන මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි